හොඳයි හැමදෙනාටම තිරුවන් සරණයි. හැමදෙනාම මේ ඊටම ගෞරවයෙන් පිළිගන්නවා අද ඉරිදා දවසේදී මේ යුරෝපයේ කල්යාණ මිත්‍රීන් මුල් කරගෙන ඒ අය වෙනුවෙන් පවත්වන සජීවී ධර්ම සාකච්ඡාවට ඉතින් යුරෝපයේ කල්යාණ මිත්‍රයන්ට අමතරව අනිකුත් අපිට සාමාන්‍ය නිරතුරු කල්යාණ මිත්‍රයන්ට දෙකිතු වෙනවා. ඉතින් ඒ බොහොම ගෞරවයෙන් පිළිගන්නවා. මම හිතන්නේ පැය භාගයක කාලයක් විතර වැඩසටහන ප්‍රමාද වෙලා තියෙන්නේ. මොකද අද දවසේ වැඩසටහනට සම්බන්ධ වෙන්න නියමිත සිවිච්ච දේශකයන් වහන්සේට සම්බන්ධ වෙන්න බැරි වුණාද? ඒක නමුත් අපත් සමග එකතු වෙන මේ කල්යාණ මිත්‍රින් නිරන්තරව තියාගෙන ඉන්න ඕන නිසා ඒ කල්යාණ මිත්‍රාශ්‍රය ඒ තරම් අපිට වටින නිසා අද දවසේ අපි සාකච්ඡාවක් සූදානම් කරගෙන තියෙනවා. ඉතින් ඒ නිසා මම ආරාධනා කරා මේ අන්තිම මොහොතේදී නවසීලන්තේ වැඩ වාසය කරන පූජ්‍යපාද සංකීච ස්වාමීන් වහන්සේට ඉතින් උන්වහන්සේ අප කෙරෙහි අනුකම්පාවෙන් එකඟුණ අද දවසේ මේ වැඩසටහනට සම්බන්ධ වෙන්න එසේ නමුත් මේ හරියටම අන්තිම මොහොතේ කියන නිසා උන්වහන්සේගෙන් අපි දේශනාවක් අද බලාපොරොත්තු නොවි අපි ධර්මයේ ඊටමත් ගැඹුරු තැන් වලින් සාකච්ඡා කරනවා කතා කරනවා ඒ සාකච්ඡාවක් අපි අද කරමු උන්වහන්සේගෙන් අපිට ඒ සඳහා ආලෝකයක් ලබා ගන්න පුළුවන් වෙයි හැකි උන්වහන්සේගේ මේ මහත් වූ ධර්ම දැනුමේ මම ගෞරවයෙන් ජයන්ත මහත්මයාට යොමු වෙනවා ජයන්ත මහත්මයා තමයි මූලික වෙලා මේ සාකච්ඡාව මේ කිසිමකට එක්ක ඉදිරිය කරන්නේ ජයන්ත මහත්මයාට යොමු වෙනවා ජයන්ත මහත්මයා සාකච්ඡාවට දැන් අපි කට්ටිය එකතු වෙලා ඉන්නවා ඔබතුමාට පුළුවන් සාකච්ඡාවක් ආකාරයට මේ වැඩසටහන අද මෙහෙවන්න මාතෘකාවක් ඔබතුමාට හිතාගන්න බැරි නම් මම සූදානම් කරගත් මාතෘකාවකට අපි මට කතා කරන්න පුළුවන්. නමුත් ඔබතුමාට මූලික වශයෙන් වෙනවා. හොඳයි. තෙරුවන් සරණයි හැමෝටම. තෙරුවන් සරණයි දවස් මහත්මයා. ඒ වගේම ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. අපි ඇත්තටම ස්වාමින් වහන්සේ අපිට සම්බන්ධ වෙනකන් අපි කෙටි වෙලාවක් අපේ කයට සිහිය පවත්වාගෙන ඉඳීමේ ක්‍රියාවකට අපි ආරාධනා කළා කල්යනා මිත්‍රයින්ට. ඉතින් ඇත්තටම මම දැනගන්න කැමති මේ ස්වාමීන් වහන්සේගෙන්වත් අපිට අදහස් දැනගන්න පුළුවන් වෙයි. එකක් තමයි දැන් බුදුරජාණන් වහන්සේ කායගත සතිය එහෙමත් නැත්නම් කායානුපස්සනාව කියන කොටස අපිට දේශනා කරලා තියෙනවා. ඒ කායානුපස්සනාවේ ඇයි අපි කායානුපස්සනාව කරන්නේ? කායානුපස්සනාවෙන් මොකද්ද ලැබිය හැකි ප්‍රතිඵලය මොකද්ද? කියන පැත්තෙන් අපි භාවනාව පැත්තට සම්බන්ධ කරලා අපිට අද සාකච්ඡාවක් කරන්න පුළුවන් නම් මම හිතනවා අපි නැවතත් අර හෝඩිය පන්තියට ගිහිල්ලා නැවත ආරම්භයක් ලබා දෙන තත්යකට නැත්නම් භාවනා පැත්තෙන් නැත්නම් වෙනත් ආකාරයෙන් නම් අපිට අනන්ත වශයෙන් අපේ ධර්ම ශ්‍රවණයේ තියෙනවා ඒ පහසුකම් අපිට හැමදාම ලැබිලා තියෙනවා නමුත් අපේ අඩුපාඩු මගේ පෞද්ගලිකව මම දකින අඩුපාඩුව තමයි මේ අපි දන්න දහම් දැනුම අපි පාවිච්චි කරනවා අඩුයි මේක ප්‍රත්‍යක්ෂයට පමුණවා ගන්න. ඉතින් මම හිතනවා ඒක තමයි අපි හැමෝම කරන්න ඕනේ. නැත්නම් අපිට ලොකු සුතයක් තියෙනවා. අපි දැන් අවුරුදු ගාණක් තිස්සේ දේශනා කරන, දේශනා අහනවා. ඒ වගේම විවිධ සාකච්ඡාවලට සම්බන්ධ වෙනවා. නමුත් එතනින් ගන්න ප්‍රතිඵලයේ හැටියට මට පෞද්ගලිකව හිතෙන දේ තමයි අපි ඒක භාවනාව පැත්තට හරව ගන්න. භාවනාවට උනන්දුවක් ඇති කර ගැනීම සඳහා පත් කරගත යුතුයි කියන එක. ඉතින් ඒ නිසාම තමයි අපි මේ විදිහට ආරම්භයක් අද ලබා දුන්නේ. තමන්ගේ කයට දැන් ස්වාමීන් වහන්සේ සම්බන්ධ වෙනකන් අපිට විනාඩි 10ක 15ක විතර කාලයක් තිබුණා. ඒ කාලය තුල අපේ කය ගැනම තමා තමන්ගේ කය ගැනම සිත පිහිටුවා ගන්න කියලා අපි ආරාධනයක් කළා. මම ඇත්තටම කැමති මේ කල්යන මිත්‍රෙන්ගෙන් දැනගන්න යම් කිසි විදිහක දෙයක් ඒ විනාඩි 10 ඇතුළත හරි Tamanට දැනුණාද කියන ආකාරයෙන්මුත් ඒ වගේම අපිට ඉදිරියට කතා කරන්න පුළුවන් මේ ස්වාමීන් වහන්සේගේ අනුග්‍රහය සහිතව මේ කායानुපස්සනාව පිළිබඳව. ඒ පිළිබඳව කාගේ හරි අදහසක් තියෙනවද? ඒ විදිහට කරන එක හොඳයිද කියන අදහසක් තියෙනවද? එහෙමත් නැත්නම් වෙනස් uh, දෙයක් කතා කිරීම අවශ්‍යතාවයක් තියෙනවද කියලා දැනගන්න කැමතියි. Uh, මම එහෙනම් කල්දාන මිත්‍රයන්ට විවෘත වෙනවා ඉස්සරලාම ඒ මොහොතේදී අපි ලැබුණු පොඩි අත්දැකීමක් වුණත් කියන්නේ ඊට පස්සේ අපි ස්වාමීන් වහන්සේ දිනු වෙනවා අපි ස්වාමීන් වහන්සේගෙන් ඒ අවශ්‍ය කටයුතු කාරණා තවදුරටත් අපි දැනගමු කියලා. ඒ විදිහට හොඳයි කියලා හිතන දරුවත් මහත්තයා. හොඳයි බොහොම හොඳයි බොහොම හොඳයි. අතරම ඔබතුමා බොහොම හොඳ තැනකට අපි යොමු කරේ. මොකද අපි මේ සාකච්ඡා සතියේ දිනවල මේ දවස් සාකච්ඡා මාලාවක් කරනවා. ওই පදනම මේ විදිහට නෑ. මොකද දැන් වචන වලින් පොඩ්ඩකට ඉවත් වෙලා නමුත් වචන උපකාර කරගෙන ඇත්තටම කිසියම් ආකාරයකට අපිට මේ සංසාර ගමන නිමා කරගන්න හැබැයිම යොමු කරන පිළිවෙතකට යොමු වෙන්න ඕනේ කියන අදහසින් අපි සාකච්ඡා මාලාවක් කරනවා. ඉතින් මේ වැඩසටහනත් ඒකතර මේක ගැන බොහොම සතුටුයි. එමය එමය සිදුවිය යුත්තේ තවත් වචන හරඹයකට නොයා වචන අපි දන්න දේවල් ඉස්සරහට දදා ඒක ප්‍රශ්න හැපි අපි ඉන්නව නැතුව අද අපේ ජීවිතය ඉවර වෙන්න පුළුවන් හෙට අපේ ජීවිතය ඉවර වෙන්න පුළුවන් අර මේ පටවියාපෝ තේජෝ වායෝ කියන මේ ධාතුන් හතර අපිට තථාගතයන් වහන්සේ කිව්වා සර්පෙන් හතර දෙනෙක් කියලා. ඒ සර්පෙන් හතර දෙනා අපි හොඳින් කන් බොන්න දීලා බලාගෙන හිටියත් ඒ අපි පොඩ්ඩක් යහම වෙනකොට ඒ සර්ප හතරකින් එක්කෙනෙක් අපි මරලා දානවා කියලා. ඉතින් ඒ දේ අපේ ශරීරයට වෙමින් පවතිනවා. ඒ නිසා මේ අද වෙන්න පුළුවන් හිත වෙන්න පුළුවන් ජීවිතේ සමුගන්න වෙනවා. ඉතින් ඊට පෙර මෙතුවක් ලැබුවා වූ මහත් වූ ධර්ම දැනුමෙන් මෙතුවක් තිබුණා වූ කල්යාණ මිත්‍යාශ්‍රයෙන් ප්‍රයෝජන අරගෙන මේ අධිහිත අපි මොකද්ද කරගන්න පුළුවන් මේ වචන ඒ වචනයට හැප්පිලා ධර්මයේම වචනයකට හරි යට වෙලා අපේ ගමන බාධා කරගන්න නැතුව ධර්මයේ වචන වලටවත් අපි බාධා කරගන්න නැතුව මේ එතම කොහොමද අපි මේ ගමනට යන්නේ? ඒ සඳහා තමයි කායනුපස්සනාවේ වැදගත්කම ජයන්ත මහත්තයා අපිට පෙන්වන්න කලේ. ඇයි එහෙමනම් මේ කායනුපස්සනාව අපි කළ යුත්තේ කියන කාරණාව. ඉතින් බොහොම හොඳයි ජයන්ත මහත්තයා අපි මේ විදිහට කරමු. ඔබතුමා යෝජනා කරපාරදීම අපි කල්යනා මිත්‍රයෙන්ගෙන අදහස් ගන්නගෙන ඉන් අනතුරු ගෞරවනීය ස්වාමීන් වහන්සේට යොමු වෙනවා. ඉතින් මම ඉස්සෙල්ලාම ගෞරවයෙන් ආරාධනා කරනවා හැමදාමත් මේ අවස්ථාවේ යන අවස්ථාව උත්සාහ කරන ආරි මහත්මයාට ආරි මහත්මයා ඔබතුමාට පුළුවන් ඔබතුමාගේ අදහස ඉදිරිපත් කරන්න. ඔබතුමා අදහස් කියන්නේ මෙතෙන් තමයි මම මේ වචන ප්‍රවේශම් වෙනවා. තමන්ගේ අදහස් කියලා එහෙම අදහස් නෙමෙයි ඕනේ. ඇත්තටම තමන්ට තමන්ට භාවනාවකදී තමම යන ගමන තුළ දකින අත්දැකීම. මිසක් තමන් අදහස් කරන දේවල් හිතන දේවල් ඒව නෙමෙයි. හොඳයි ආරි මහත්මයා තේරුම් ගන්න තියෙනකම ඊට පස්සේ මේ අර සන්නාන්සේ සම්බන්ධ කිරීමේදී තිබුණ ප්‍රමාදයේ තුරදී ධ්‍යාන සමාධිය අපි සුළු වෙලාවකට හරි මේ කායන පස්සනාව යොමු කළා. එතෙම අපි කොච්චර කාර්යබහුල වුණත් මට කියන්න තියෙන්නේ අපි නිතර කියන්නේ ජීවිතා ජීවිතයේදී ටික වෙලාවක් කරන්නේ භාවනා කියන්නේ අපි මේ දන්න සුතමේ වශයෙන් දන්න දේවල් පොඩක් පැත්තකින් තියලා අපි මේ බේස් කියන්නේ මේ ප්‍රාථමික ලෙවල් එකට හරි ගිහිල්ලා අපි මේ භාවනාවක ටිකක් වෙලාවක් හරි යෙදෙනවා නම් ඒකේ තියෙන ප්‍රයෝජනය අපිට සාමාන්‍ය ජීවිතේට අත්දකින්න පුළුවන්. දැන් මේ ජයත් මාත්‍යා මේ ඔක්කොම කලබල ඇස්සේ මේ සම්බන්ධ කරන ගමන් ගමන් මේ මේ වෙලාවේදී ඒ සුළු මොහොතා මොහොතේදී කයට සිත ගන්න කිව්වහම දැන් මම සිත ගත්ත වෙලාවෙම එකපාරටම කය කය යන්තම් සංසිඳන ගාම මගේ අවධානය යොමුනේ මේ ආස්වාද ප්‍රසආසයේ යෙදෙන තැනට. ඒකේම පේනවා අපි ටික වෙලාවක් හරි හැමදාම පුහුණු කරනවා නම් මේ භාවිතා බහුල කතා කියන එකේ තේරුම ඒක නිතරම පුරුදු වෙනවා නම් අපේ නොදැනුවත්වම අපිට පුළුවන් අපි අපේ නොදැනුවත්වම අපේ හුරුවක් ඇති වෙනවා මේ සිත එක තැනකට ගන්න. අපි කොච්චර හිතුවත් මේ කාර්ය බහුලයි කියලා එනකොට අපේ පුහුණුව නිසා එදිනදා ජීවිතයේදී මේක එක කොටසක් කරගන්නවා නම් තමුන්ගේ කාලසටහනේ එක්කෝ උදේ උදේට පැයක් හෝ හවසට පැයක් යන දැන් පැයක් බැරි නම් පැය භාගයක් හරි යම් කිසි කොටසක් වෙන් කර ගන්නවා නම් මේ හැමදාම අපි නොදැනුවත්වම අපිටුල පුහුණුවක් ඇති වෙනවා. ඒතර මේ කායනුපස්සනාව කියන්නේ විතරක් අමාරු බවක් අපිට තේරෙන්නේ නැහැ. මොකද අපිට කියලා තියෙන්නේ මේ අනිත්‍යවට අපි මුල්තැන් දීලා මේක පසුපසට දානවා. දැනට ධර්ම ඉගෙන ගමු. දැනට මොන්තරමන්ද මේ ඩේටාබේස් එක පුරවගමු දැනුමෙන් පසුව මේක කරමු කියලා. එනකොට පස්සට දාන දාන්න ඔබට මේ කිරීම ටික ටික අමාරු වෙනවා. ඒ නිසා මගේ අත්දැකීමෙන් මම නම් කියන නිතරම කරනවා නම් අපිට මේ කායන පස්සනා කිරීම අපහසුයක් වෙන්නේ මේ කායන පස්සනා කිරීමේ පරමාර්ථය වෙන්න ඕනේ අත්වශයෙන් මේ මේ කායන පස්සනාවෙන් ටිකෙන් ටික මේ ගැඹුරට ගිහිල්ලා මේ කයේ තියෙන මේ ඝන සංඥාවෙන් අපි නිවිදලා මේක අනාත්ම දෙයක් දෙයක් පුද්ගලෙක් නෙවෙයි කියන තරමට එනකල් මේක මූලික වශයෙන් අපි කළ යුතුයි කියන තැන තමයි මම ඉන්නේ ඒ නිසා අපි හැම කෙනාටම මම මේ සාකච්ඡා සම්බන්ධ හැම කෙනාට කියන්නේ තමු මෙතෙද මම දන්න හැම කෙනාම කරනවා කියලා. ඒ වුණාට කාර්යබහුල ජීවිතයේදී නිතරම මේකේ කිරීමේ අවශ්‍යතාවය තියෙනවා කියන එක මට මේ වෙලාවට එක්ක කරන්න පුළුවන් වෙන්නේ නැහැ මාත් නැතරම සම්මත. ඔව් හේරුවන් සර්ණයි දරුවත් මහත්මයා මම ඔබට තුමාට යොමු වෙනවා. ඔව් හොඳයි මේ ආල් මහත්මයා බොහොම පිං ආරම්භයෙන් අපි බලාපොරොත්තු වෙච්ච විදිහටම රිස්සන්ට මේ හොඳ ආරම්භයක් ලබා දුන්නා අත්දැකීම තුළින්ම ඒ වගේම අපිට ආරම්භාත්ම කියනකොට මේ මට මතක් වුණා මතක් වුණා මම ගෞරවනීය ස්වාමීන් වහන්සේට යොමු වෙන කලින් තව කිපු දිනකින් අදහස් ගමනේ ජයන්ත මහත්මයා එහෙම හොඳයිද දන්නේ අපි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඉස්සෙල්ලාම සම්බන්ධ කරගත් හින්දා උන්වහන්සේට යොමු වෙන එක වැදගත් කියලා හිතනවා මට ඒක මොහොතකදී මොකද උන්වහන්සේ කපලන් හින්දා කියන්නේ නැතුවත් මේ හින්දා මම යමක් කියලා උන්වහන්සේට යොමු වෙන ජයන්ත මහත්මයා ආ හොඳයි එහෙම කරමු අපි අනිත් පැයට යොමු වෙමු ස්වාමීන් වහන්සේ අපිට මතක් වෙනවා දැන් අපේ ආදි මහත්මයා අපිට පැහැදිලි කරලා දුන්නා මේ කරන්නා වූ ඒ කායanusasana භාවනාව මම ස්වාමීන් වහන්සේ උත්සාහ කරන මේ භාවනාව ඒ වචන පාවිච්චි වෙනවා කියවෙනවා නමුත් අපි මේ කය දිහා බලාගෙන ඉන්න ඒ හැකියාව බහුලීකృత කරනවා නැත්නම් වැඩි දුර කරන තරමට ඒකේ ස්කිල් එකක් දිනු වෙනවා හැකියාවක් දිනු වෙනවා එතකොට ඉතා සුළු අවස්ථාවකදී පවා ඒ ඒ ඒ අරමුණ කරා යන්න පුළුවන්කමක් ඇති වෙන ඇති වෙනවා කියලා. ඉතින් ඒක මට කියනකොට මතක් වුණා අතන මේ දවස්වල මම අහුව අපේ ගෞරවනීය පූජ්‍යපාද වැලිමණ දිනාරංකා ස්වාමීන් වහන්සේ අපිට අභිධර්ම දේශනා මාලාව අතරතුර අභිධර්ම ඒ කොටසක් හැටියට මේ මරණ චෛතසිකය ගැන කියලා දෙන අවස්ථාවේදී උන්වහන්සේ අපිට මතක් කළා දැන් මේ මම ඉතින් මේ දෙක කියන්නම්. මොකද අද උදේ අපි පන්සලට අපේ මේ කැම්බරා පන්සලට ගිහිල්ලා සායනක් දෙන්න යන අවස්ථාවේදී එක කල්යන මිත්‍රයෙක් මේ සාකච්ඡාවන් ගැන ඇහුවා අපි මේ කරන. ඒකට මම කිව්වේ මම කිව්වේ දැන් මේ මේ කොච්චර බන ඉගෙන ගත්තත් කොච්චර පින් කර කර හිටියත් මම මම මම හිතන දේ මම කියන්නේ බල අන්තිම මොහොතේ අන්තිම මරණ මොහොතේ ඇති වෙන මේ අවසාන සිත හදාගන්න කරන ගොඩනැගීමක් හැටියට මම දකින්නේ කියලා මම කිව්ව එයාට මම ඒ කියන්නේ කතා කරනකොට එතකොට ඒ මොහොතේදී හරියට ඒ දේ නුනොත් කොච්චර දේවල් කරලා තිබුණත් ඒක වෙනස් දෙයක් වෙන සිදුවන්නේ වෙනස් තැනක් වෙන්න පුළුවන් අපිට අර මල්ලිකා විසෝගේ කතාව උනත් තේරෙනවා. ඉතින් කෙටි කාලයකට හෝ නරක ආත්මයකට යන්න පුළුවන් ඒ අවසන්සිත හරියට සැකසුනත් නම් ඒක මම නිකන් මතක් කරේ මොකද එහෙමනම් ඒ සඳහා යන ගමනක් නම් මේ අපි මරණ අවස්ථාවේදී සිත ගැනත් දැනගෙන ඉන්නේ වැදගත් නිසා. එතකොට පූජ්‍යපාද දිනලංකර හාමුදුර අපිට මතක් කරලා දුන්නා මේ අරමුණු හතරක් සම්බන්ධක වෙන්න පුළුවන් මේ මරණ මොහොතේදී ඇති වෙන ඒ චෛත්‍යකෙද කියලා. එකක් හිතේට කිව්වා අතීතයේ තිබිච්ච අරමුණක්, එහෙම නැත්නම් වර්තමාන අරමුණක් කියලා කිව්වා. ඊගාට ප්‍රඥප්ති අරමුණක් කිව්වා, ඊළඟට මහත් අරමුණක් කියලා කිව්වා. එතකොට මේ ඔය අපේ අරවි මහත්මයා මතක ඉඳ ප්‍රඥාප්ති අරමුණක් කියපු එක වෙන්න ඕනේ මට අතපිදුරුනාන්ට කිව්වේ මේ අතී ධර්මයක් කියන එක නම් අපිට හොඳටම දන්නවා අපේ අපේ අතීතයේ තිබ්බ මොකක්ම කළ ක්‍රියාවක් නිසා මතුවෙන දෙයක් තමන්ට එන්න පුළුවන් අරමුණ හැදෙට වර්තමාන අරමුණක් කියලා කියන්නේ ඒ දාවට හැගෙන ඒගොල්ලන්ට කනට ඇහෙන යම් කිසි දෙයක් අරමුණ වෙලා ඒකයි පිටික හැදෙන්න පුළුවන් නැත්නම් ප්‍රඥාප්ති අරමුණක් කියලා කිව්වේ තමන් බණ භාවනා ඒ කියන්නේ භාවනා කරලා තියෙන කෙනෙකුට ඒ භාවනාව පුරුදු කරපු භාවනාවකට හිත බොහොම ශනිකව යොමු වෙලා ඒ ඔස්සේ ඇති වුණා වරුණක් ඉස්මතු වෙන්න පුළුවන් කියලා. ඊගාට මාර්ග ධර්මණක් කිව්වේ නම් මේ ආකිඥායතන ආකාසඤ්ඤායතන වනේ ඒ පරිකදී කෙනෙකුට තියෙන තත්ත්වයක් කියලා මට මතක ඉඳී තියෙන්නේ. එතකොට මේ මේ ප්‍රඥා ධර්මණක් කරා අපිට ගෙනියන්න පුළුවන් නම් අපි මේ භාවනාව බහුලීකృత කරලා ප්‍රගුණ කරලා මරණ මොහොතේදී මොන දෙයක් මරන්න වුණත් අපිට ඒ වෙලාවට පුළුවන් නම් හිත එකලස් කරගෙන තමන්ගේ අරමුණ හිත ආනාපානෙ තියාගන්න එහෙම නැත්නම් හිත විදර්ශනාවකට මොහොත කරලා යොමු වෙන්නේ. එතකොට ඒ ප්‍රඥා ධර්මයක් කරා යොමුනා වෙනවා කියලා. අර ඒ කතාව දෙක තුනක් ඉතුරු ආරිමාත කියන දෙයට එනම් ඔබතුමා කියන දේ හරියටම හරි අපිට මේ කළ යුතු වන්නේම මේ මේ බහුලීකృత කිරීමමයි කියන දේ. ඉතින් ගෞරවනීය ස්වාමීන් වහන්සේ මේ වංශයේට පසුබිමක් හදලා දෙන්නයි අපි මේ මතක් කතා කරේ. ස්වාමීන් වහන්සේ අද මේ කතා කරන්නේ එහෙනම් මේ කායानुපස්සනාව වැනි භාවනාවක් වැඩිීමේ අවශ්‍යතාවය. එය අපි මේ සංසාර ගමන නිමා කරන්න උත්සාහ කරන පිරිසකට මොනතරම් ප්‍රයෝජනයක් වෙනවාද ඒ විදිහට පුහුණුවක් ඇති කර ගැනීම කියන කාරණාව. ඉතාමත්ම ගෞරවයෙන් පූජ්‍යපාද සංකීර්ණ ස්වාමීන් වහන්සේට හැමදෙනා වෙනුවෙන්ම নমස්කාර කරලා ආරාධනා කර සිටින ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ මහත් වූ ධර්ම දැනුමින් අපිට ආලෝකයක් ලබා දෙන්න. ඒකවත් සර්ණ ස්වාමීන් වහන්සේ. මයික් එක අන්මියුට් කරලා ස්වාමීන් වහන්සේ කතා කරන්න. සද්ධාවන්ත පින්වත් මහත්තරනි මේ කායානුපස්සනාව කියන මේ භාවනාව එකට ආය කායනුපස්සනාව කියලා එක බෙන් කරලා කරන එක නෙවෙයි තියෙන්නේ ඒක අත්‍යවශ්‍යයි සතිය. මෙතන සතිපට්ඨාන ගැන කතා කරනකොට කායානුපස්සනාව ගැන කතා කරනකොට අපිට මෙතන සිහිය ගැන හිතන්න වෙනවා. මෙතන සිහිය සම්පූර්ණ වෙන්නේ මේ සතරම එකතු වෙනකොට පළමුවෙන්ම පටන් ගන්නෙ කායානුපස්සනාවෙන්. ඒ නිසා කායානුපස්සනාවේට අයිති භාවනා තමයි මේ ඔය තියෙන මේ ඔක්කොම ආනාපාන සති භාවනාව, ඒ වගේ භාවනා, එම විරියාපත භාවනාව, එතකොට දස අසුබ භාවනාව, ඒ වගේම ඔය සම්පජාන්නේ මේවා ඔක්කොම ඇතුළත් වෙන්නේ මේ කායගත සතිය එහෙම නැත්නම් ඔක්කොම අතන කායේ කායානුපස්සී විහෙලද කායානුපස්සන භාවනාව. කායානුපස්සන භාවනාව මුලින්ම තියෙන්න ඕනේ ඒක. ඒ කායානුපස්සන භාවනාවෙන්ම මේ ඉබේම අපි වේදනාවටත් වැටෙනවා. ඒ වගේම ඒ චිත්තාව චිත්ත සිතටත් ඒකෙන් වැටෙනවා. ධර්මයටත් ඒකෙන් වැටෙනවා. එතකොට ඒකෙන්ම කායානුපස්සනාවෙන්ම ඒක කර සිද්ධ වෙනවා. අපි විශේෂයෙන්ම කායේ කායානුපස්සී විහෙරති දැන් ඒකායන මාර්ගය කියනකොට චත්තාරෝ සතිපට්ඨාන නෙමෙයි. සතිපට්ඨාන සතරම එතකොට අයිති වෙනවා. සතිය සම්මා සතිය කෙනෙකුට ඇති කරගන්න. සම්මා සතිය ඇති කර ගැනීමට මේ සතර සතිපට්ඨානය වැඩෙනකොටම සම්මා සතිය සම්මා සතිය සතිය දියුණු වෙනකොට තමයි සමාධියක් ඇති වෙන්නේ. එතකොට කායේ කාය අනුපස්සේ විහෙරති කියන එකෙන් පටන් ගත්තම එතනින් පිළිවෙලින් යන්න පුළුවන්. එතකොට කායානුපස්සනා භාවනා වඩන්ටි කියලා අය අමුතුවෙන් අය වාඩි වෙන්න මොකක්වත් අවශ්‍ය නැහැ. කයේ කෙරෙන ක්‍රියාවන් දෙස සිත යොමු කරන එක තමයි තියෙන්නේ. දැන් අපිට ආයේ භාවනා කරන්න ඕන කියලා ආයෝකට ලෑස්ති වෙන්න මොකක්වත් ඕනේ නැහැ. භාවනාව අදිෂ්ඨාන කරන එක හැටි. හැබැයි මේ තමන් භාවනාවට බාධක ධර්මයන් අයින් කරන්න ඕන. භාවනාවට බාධක ධර්මයන් අතර අපිට තියෙනවා ඔය පුළුවන් තරම් හුදකලාවෙන්න ඕන භාවනා කරන්න. දෙන්නේ තුන් දෙනෙක් එකට වෙලා භාවනා කරන්න බෑ. ඒ වගේම කතා කර කර භාවනා කරන්න බෑ. එතකොට සුබ සංඥාව තියාගෙන භාවනා කරන්න බෑ. අසුබ සංඥාවෙන් ඉන්න ඕනේ. මොන භාවනාව කරත්, කායානුපස්සනාව කරත්, වේදනානුපස්සනාව භාවනා කරත්, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව මොන එක කරත් එහෙම මොන එක කරත් අපි ඇත්ත වශයෙන්ම අසුබ පැත්තට යන්න ඕන. එවැගේම අනාත්ම පැත්තට යන්න ඕන. එවැගේම දුක්ඛ අනිත්‍ය ස්වභාවයට යන්න ඕන මෙන්න මේවා. මෙන්න මේවා අපි ඕනතරම් ධර්මයේ ශ්‍රවණය කරලා අපිම ඉගෙනගෙන තියෙනවා. ඉගෙනගෙන තියෙනවා අපට මේ සතියෙන් තමයි මේ අනිත්‍ය දුක අනාත බලන්න පුළුවන් වෙන්නේ. සතිය පිටවා ගන්න. මේ සතිය අපි පිටවා ගන්න නෑනේ සතිය කඩා ගන්නවානේ. භාවනා මධ්‍යස්ථානවල භාවනා කර්මස්ථානාචාර්යන් වහන්සේලා උපදෙස් දෙන්නේ මේ සතිය දිගටම පවත්වා ගන්නට නොකඩවා. කඩ කරගන්නේ නැතුව සතිය දිගටම පවත්වා ගන්නට කියන එක තමයි කියන්නේ. එතකොට මේ භාවනාව දියුණු කරගන්නට ඇත්ත වශයෙන්ම මේ සසර භාවනාවට පුරුදු පුහුණු කරගන්නට නම් දවසකට විනාඩි 5ක් 10ක් භාවනා කරොත් ඉතින් ඒක බැරි නෑ පුළුවන් වෙයි සසර පුරුද්දක් ඒ වුණාට මේ ජීවිතේදීම අපි මේ භාවනාවෙන් ප්‍රතිඵලයක් නෙලා ගන්න ඕනේ කියලා අපි අදිෂ්ඨාන කරගෙන අපි යම් කාලයක් මේ වෙනුවෙන් අතාරින්න ඕනේ අපි වැඩ කරනවා තමයි. වැඩ කරන්නේ අපි ජීවත් වෙන්නනේ ජීවත් වීමට වැඩ කරන්න ඕන. ඒක අපිට තහනම් කරන්න බෑ. ඒ වුණාට අපි කාලයෙන් වැඩිපුර කාල පාරාසයක් අපි මේකට වෙන් කර ගන්න ඕන. භාවනාව ඇත්ත වශයෙන්ම භාවනාවට මුල් තැනක් දෙන්න වෙනවා. ධර්මයේ සාකච්ඡා කිරීම හොඳයි. ඒක භාවනාවට උපකාර වෙනවා. ධර්ම ඉගෙන ගන්න එක හොඳයි. ඒක භාවනාවට උපකාරක ධර්මයක්. ඒවා සීක ධර්ම හැටියට උගන්වනවානේ. සද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා කියන ඒවා මේ භාවනා කරන කෙනා තුල තිබෙන්න ඕන. සද්ධාව තිබෙන්න ඕන. භාවනාව කෙරේ සද්ධාව නැති කෙනා ඕන තරම් බණ පොත් බලනවා. එතකොට එයා පදපරම පුද්ගලෙක් බවට පත් වෙනවා. පද පද වචන කී කියා වචන කී කියා විස්තර කර කර ඒ වගේ මේවා බල බලා ඒවා ගැන සතුටු වෙවි එතන ඉන්නවා මිසක්කා එතනින් ඒක ප්‍රායෝගික පැත්තට නැඹුරු වෙන්නේ නැහැ. ධර්ම විතර්ක හිතේ හිතා හිතේ හිතා ඉන්නවා. එතකොට ඒවා හිතේ හිතා ඉන්නකොට ඒවන් අර විසුවලයිස් කරන්න වාගේ මෙන්න මේක මෙහෙම තියෙනවා මෙහෙම තියෙනවා කියනකොට ඒ අපි හිතේ මාව ගන්නවා. එහෙම නෙවෙයි. එහෙම තියෙන්නේ. භාවනා කරන්නට සූදානම් වෙච්ච ගමන් තමන්ගේ තියෙන දැනීම් සම්භාරය පැත්තකින් තියන්න ඕන. දැනීම් සම්භාරය පැත්තකින් තියීම භාවනා ක්‍රමයට හිත යොමු කරන්න ඕන. සතිය පිහිටුවා ගැනීම තමයි අපිට තියෙන සම්පූර්ණ වැදගත්ම කාරණාව සතිය පිටවනකොට අපේ ශරීරය අපි මේ ජීවිතේ ජීවිතේ පවත්වනකොට මේ ජීවිතයේදී මොනතරම් ක්‍රියා මේ මාලාවක් තියෙනවද මේ ජීවත් වෙන අවස්ථාවේදී අපි මේ ශරීරයේ එහෙට මෙහෙට මේ පිටියව මාරු කරනවා සතර ඉරියව්ව මාරු කරනවා. ඉතින් නැගිටලා ඉනකොට ඉන්න වැඩ කරනවා, වාඩි වෙලා කරන වැඩ කරනවා. ඒ වගේම වෙනත් යම් යම් අවස්ථාවලදී එක එක ඉරියව්වෙන් අපි වැඩ කරනවා. ඒ හැම අවස්ථාවකම ඒ සී නුවණින් ඒ ඉරියව්ව දෙස බලාගෙන, ඒ ක්‍රියාව දෙස බලාගෙන අපින්ට උන බොහෝම සීයෙන් මේ මින්නකොට අපිට වැටහෙන්න උන කොහොමද මේක චලනය වෙන්නේ? කොහොමද අපි මේ ඉරියව් පවත්න්නේ? කොහොමද මේ දෙක අල්ලගන්නේ? මේ කොහොමද මේක අපි අතින් අතාරින්නේ? කොහොමද මේ අත අපි නමන්නේ? කොහොමද අපි මේ අත දිව හරින්නේ? කකුල කොහොමද නමන්නේ? ඔසවන්නේ නැගිටින්නේ කොහොමද? මේවා මේ කොහොමද මේවා සිද්ධ වෙන්නේ කියන එක සීනුවණින් බලන්න ඕන. එතකොට අපි දන්නවා අපි අත වශයෙන් ඕන තරම් ඉගෙනගෙන තියෙනවා නේද මේ සිතක් කයක් ගැන? සිතක් කයක් ගැන ඉගෙනගෙන ඉන්නව නේද? සිතක් නැතුව කාට පමණක් මේවා කරන්න බෑ නේද? එතකොට සිත සමග මේවා කරන්නේ අර හේතුඵල પરම්පරාවක් එකතු වෙලානේ දැන් කර්ම මේ හැම ක්‍රියාවකද මේ තමාගේ කර්ම වේගයක් තිබෙනවා. ක්‍රියාව පවත්වනකොට ජීවත් වෙනකොට කර්ම වේගයක් තිබෙනවා. ඒ කර්ම වේගයෙන් එක කර්මයක් ඉපදීම සඳහා ප්‍රතිසන්දි මේ විපාක සඳහා එක කර්මයක් විපාක දීලා ජනක කර්මෙන් උප්පත්ති ලැබලා එතනින්ද චිත්ත පරම්පරාව ඇති වෙලා ඒ ඒ චිත්ත පරම්පරාවේදී ඒ ඒ තමන්ගේ ක්‍රියාකාරීත්වය සිද්ධ වෙනකොට ඇති වෙන්නා වූ එතන ඒක ඒක දිගට යන්නා වූ කර්මයක් වෙනවා. ඒ කර්මානුරූපව අපි අපට නොයෙකුත් විදිහේ අපි සිතුම් පැතුම් අදහස් උදහස් ක්‍රියාත්මක කරනකොට ඒ හැම එකකටම අපේ කර්මේ ප්‍රවෘත්ති විපාක වශයෙන් ඒක ඔක්කොම බලපාන කම්ම ඊළඟට චිත්ත පරම්පරාවක් එනවා ඊළඟට අපට ඒ ඒවා පවත්වන්නට මේ ශරීරයට අවශ්‍ය බාහිර මේ වාතාවරණේ ඒ සීත උණුසුම ආදී දේවල් එතකොට ඒවා ඔක්කොම හේතු හේතුඵල પરම්පරාවක්. හේතුඵල પરම්පරාවක් තුලින් මේ හැම දෙයක්ම සිද්ධ වෙන මේ හැම ක්‍රියාවකදීම මේ හේතුඵල ටික තියෙනවා. ආහාර ප්‍රත්‍ය, ඒ වගේම හේතු ප්‍රත්‍ය, ඒ වගේම කම්ම චිත්ත ඉත්තු ආහාර කියන මෙන්න මේ ප්‍රත්‍යකික එකතු වෙලා මෙන්න මේ දේවල් පවත්වනවා ඒ පවත්වනකොට අපිට එකක් පැහැදිලිවම බලන්න පුළුවන් මොකද මේ බලන්නේ ක්‍රියාවකදී ඒ ක්‍රියාවක් සිද්ධ වෙන්නේ කොහොමද ඒ ක්‍රියාව සිද්ධ වෙද්දී දෙකක් ඇති වෙලේ නැති වෙලේ යන මොකද්ද මේ දෙකක් ඇති වෙලේ නැති වෙලේ යන දෙක රූප කලාප ටිකක් සිතත් එක්කම ඇති වෙලේ නැති වෙලේ යන චිත්ත පරම්පරාවත් රූප පරම්පරාවත් ඇති වෙලේ නැති වෙලේ යනවා කියන එක මේක අපි දකින්න ඕන නෝනින් ප්‍රත්‍යක්ෂව දකින්න ඕන ප්‍රත්‍යක්ෂ මේක දකින්න ඕන සම්මා පඤ්ඤා දත්තබ්බං නේතම් මම නේසෝ හමස්ම නෙමේසෝ අත්තාති යථාභූතං සම්මප්පඤ්ඤා දට්ඨබ්බං කියනකොට දැන් සතිය පිහිටවා ගත්තම මේ දේ හොඳට බලන්න පුළුවන්. ඒ සතිය පිහිටවාගෙන අපි මේක පොතේ පාඩම් කරගත්ත එක මේ අපි හිතට ගන්න එක නෙවෙයි තියෙන්නේ. සතියෙන් මේක සිහියෙන් මේක නුවණින් අවබෝධ කර ගැනීමට මේ දේ අපි කරගෙන යන්න ඕනේ එක දිගට පෑ ගානක්වත් අපි මේක කරගෙන යන්න ඕනේ. ඒකට අපට කායානුපස්සනාවේදී කායානුපස්සනා භාවනාවක යෙදෙලි ඉන්නකොට අපට එනවා ඒකේ විතරක් ඉන්න බෑ. යම්සි එක්තරා ඉරියව්වක වාඩි වෙලා සමාධි ඉරියව්වක් සමාධි දියුණු කරන ඉරියව්වක් වාඩි වෙලා නැත්නම් පරයන්කේ වාඩි වෙලා එක නිස්තල ඉරියව්වක ඉඳගෙන භාවනා කරනකොට ඉතින් අපිට ඒ ධානයට සමවැදුනා වගේ එක විදිහටම සුවසේ ඒක ඉන්න බෑ. රූපාවචර ධාන පහළ වුණොත් පමණයි ඉන්නේ එහෙම නැත්නම් අපි ඉබේම අපි මේ ශාරීරික වේදනාව දැනෙන්න පටන් ගන්නවා ශාරීරික වේදනාව දැනෙන්න පටන් ගන්නවා වේදනා චෛතසික තියෙනව නේද මෙතන මේ කය කිව්වට කය විතරක් නෙවෙයි මෙතන කයත් එක්කම බැඳිලා තියෙනවනේ වේදනා සංඥා සංකාර විඥාන කියලා මේ පහක් එතකොට මෙන්න මේවා අපට අවබෝධ වීම තමයි අර වේදනාවක් ආවහම ඒ වේදනාවේ හරි හැටි එක සිත යොදවනකොට ඒ වේදනාව කෙබඳු වේදනාවක්ද මොන විදිහේ වේදනාවක්ද මට දැනෙන්නේ කියලා ඒවා හඳුනාගෙන එතන හඳුනා ගැනීමයි වේදනා සංඥා දෙක හමු වෙනවා ඊළඟට ඒ පිළිබඳව තමන්ගේ සිතේ පහළ වෙන සිතීල પરම්පරාව මේවද පහළ වෙන මේවා ඔක්කොම නුවණින් දැන ගැනීම සඳහා මේ කායානුපස්සනාවේදී බොහෝ වේලාවක් කයේ මේ ක්‍රියාකාරීත්වය අපි දැන් ඉදිරියට සක්මන් කරගෙන යනවා. මේ කායානුපස්සනා වඩන්ට වාඩි වෙලෙම ඉඳලා බෑ. වාඩි වෙලෙ ඉඳලා වඩන්න පුළුවන් වෙන්නේ වාඩි වෙලෙ ඉන්නේ ඉරියව්වේදී ඒ Tamanගේ සිතට පේන්නා මේ ඉරියව්ව තුළදී Tamanගේ සිතට පේන්නා පේන්නා වූ මේ ශරීරයේ ස්වභාවය නිසින්නෝවා නිසින්නෝම් හේති පජානාති කියන එක අපි නෝනින් දකිනින් මේ ඉඳගෙන ඉන්න ඉරියව්ව භාවනාවක් කරගන්න ඕන. වාඩි වෙලා ඉන්න මේ ඉරියව්ව භාවනාවක් කරගෙන මේ නිසින් නොවා නිසින් නොම් හිත පජානාති කියනකොට නිසින් නො ඉඳ ගැනීමේ ඉරියව්ව දෙස අපි නොනින් බලාගෙන ඉන්නවා. ඉඳ ගැනීමේ ඉරියව්ව නොනින් බලාගෙන ඉන්නකොට මේ ඉඳගෙන ඉන්නේ මෙතන මේ අපි මේ වාඩි වෙලා ඉඳගෙන ඉන්නකොට මේ සූපකය පමණක් නෙවෙයි මෙතන. රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන පංච උපාදානස්කන්ධයම තමයි මෙතන මේ කය කියලා ගත්තට අපිට. මේ පහම අපිට හඳුනා ගන්න පුළුවන් වෙන හොදට සිහිය පිහිටුවා ගත්ත ගමන් ඉඳිනවා ඉඳිනවා ඉඳිනවා කියලා මේ භාවනාවේ යෙදිලා ඉන්නකොට ඉඳිනවා ඉඳිනවා කියන මානසිකාරයත් එක්කම එතන ඉඳිනවා ඉඳිනවා කියලා කවුද එතන ඉන්නේ ඒ මෙනෙහි කරන්නේ කවුද ඒ පිළිබඳව ඒ පරිකර්ම සමාධියක් එතන ඇති වෙනවා. පරිකර්ම සමාධියක් ඉඳිනවා ඉඳිනවා කියන මෙනෙහි කරනකොට ඉඳීම් ස්වરૂපේ ඉඳීම් රූපේ පේනවා. එතකොට ඉඳීම ගැන මෙනෙහි කරනවා. මෙනෙහි කරනකොට ඒක පේනකොට ඉඳිනවා කියන ඉරියව්ව ඒ වගේම මානසිකාර්යය කරනකොට එතන සිත මානසිකාර වශයෙන් ඇතිවෙනා වූ එතන ඒ සිතක් ඇති වෙනවා. එතකොට ඉඳින ඉරියව්ව තිබෙනවා. සිතයි ඉරියව්වයි දෙක ඒ විදිහට සෙනයක් සෙනයක් පාසා මොහොතක් මොහොතක් පාසා මානසිකාරයක් මානසිකාරයක් පාසා ඒක වෙනස් වෙලා වෙනස් වෙලා ඇති වෙලා නැති වෙලා යනවා. එතකොට අන්න ඒක තමයි මෙතන ඒ විදි භාවනාවක යෙදෙනකොට ඒ සති භාවනාව යෙදෙනකොට සති සමාධි ප්‍රඥා තුනම එකවරයි යන්නේ. ඒක කරන ක්‍රමේ හරියට අපි දැනගෙන කරන්න ඕනේ. එහෙනම් අපි මේ මදි මදි වාසිර බාධක කරලා ඒ වුණත් ඔබ කියන බොහෝ වටිනාකම් තියෙනවා අපිට ඒක අතහැරෙන්න බැරි නිසා ඒ තැන් වලින් අපි නතර කරලා තව දුප්‍රතිව ඉස්මතු කරගන්න ප්‍රශ්න හැටියට කතා කරන්න කැමතියි. දැන් ඔබ වහන්සේ අපිට පැහැදිලිවම මේ කියලා දෙනවා මේ වෙලාවේදී මේ සතිය පැවැත්වීම තමයි ප්‍රධානම කාරණා වෙන්නේ මේ කායන ප්‍රශ්නාව ඒ භාවනාව කිරීම සඳහා එහෙමනම් ඒ සතිය ඒ වගේම උවහන්සේ මතක් කරා මේ අසුභය වැඩිම වැනි දේවල් උවහන්සේ මරණ සංචාවන් කියලා කිව්වේ නෑ නමුත් ඒත් ඒක තමයි ඇති ඒ අසුභය වැඩිම මරණය දේවල් වැඩිම ඒ ඒ විතරම ප්‍රයෝජනවත් වෙනවා කියලා සවනස අන්නේ ඒ කාරණාව පිළිබඳව අපිට මේ දැනගන්න කැමතියි මේ අසුභය වැඩිම එහෙම නැත්නම් මාත්‍ර සංඥා වැඩිම හොය මේ දෙක කිරීම කොහොමද සතිය පැවැත්වීම සඳහා උපකාර වෙන්නේ කියන කාරණාව අපිට පැහැදිලි කර දෙන්න සවනස ඒ කාරණා පැහැදිලි කරාට පස්සේ මම අනිත් කල්යනා මිත්‍රයන්ට වෙන්න කැමතියි සවනස ඉතින් එතකොට අපි විශේෂයෙන්ම භාවනාවකට පටන් ගත්තාම අපිට මේ කෙලෙස් කියන වෙනව නේද? අපි ඇත්ත වශයෙන්ම මේ ජීවිතේ නොඇඩු සිතක් නෙමෙයි. නොඇඩු සිතක් නෙමෙයි වඩන්න පටන් ගන්නෙ. ඉතින් ඒවට මායя බාධා කරනවා අපට. ඒ අපි මායя තමයි කෙලෙස් මායя. එතකොට අපි සුභ සංඥාවට වැටුනොත් ඒ සුභ සංඥාවෙන් එතන කෙලින්ම එන්නේ කාමච්ඡන්ද නීවරණේ. සුභ සංඥාවට එනොත් මේවා සමහරට අපි බලාපොරොත්තු නැතුවම භාවනා කරන්න පටන් ගත්තන් පස්සේ නොයෙකුත් විකාර රූප පේන්න ගන්නවා අපි මේ ජීවිතේ පුරුදු පුහුණු කරපු දේවල් එන්න පටන් ගන්නවා අතීතයේ අපි කරපු ක්‍රියාවන් පිළිබඳව ඒ වින්දනය කරපු දේවල් පිළිබඳව ඒවා එන්න පටන් ගත්තන් පස්සේ ඒවට පහර දෙන්න තමයි මේ අසුභ සංඥාව වඩන්නේ මරණ සතියේ අපි මේවා කොච්චර මේවා මේ විදිහේ වින්දනය කරගෙන හිටියත් මේවා කවදා හරි නවත්තන්න වෙනවා මේ මොහොතේ වුණත් අපේ මේ ජීවිතයේ ඇතුළේ නැතිවෙලා යනවා මෙතෙන්දී මේ ක්ෂණික මරණයක් සිද්ධ වෙනවා. මේ ක්ෂණික මරණය තුළින් තමයි අපි මේ භාවනාවේදී ප්‍රඥාව උදා කරගෙන මේ උද්‍යප්පේ දකින්නේ. මෙතෙන්දී මේ මේ භාවනාවේදී සතිය පිටවගත්ත ගමන් මේ සතිය සමගම සතියෙන් Tamanට පේනවා මෙතන මේ ඉරියව්ව තුල ඉඳගෙන ඉන්න ඉරියව්ව හෝ එහෙ නැත්නම් නැගිටින්න ඉරියව්ව හෝ එහෙම නැත්නම් සක්මන් කරන ඉරියව්ව හෝ මේ හැම අවස්ථාවකදීම ඒ වායෝ ධාතු ඇතුලේ නැතුලේ යන්නේට යන එක අපි අපිට ඇත්ත වශයෙන්ම පේනවා. දැන් අපි ඉරියව්ව පාත්තනකොට දැන් පය ඔසවල ඉදිරියට තබනකොට ඒ පය ඔසවල ඉදිරියට තබනකොට වායෝ ධාතුව ඇතුලේ නැතිවෙලා යනවනේ. වායෝ ධාතුව ඇතුලේ නැතිවෙලා යද්දී අන්න එතෙන්දී ඉරියව්වෙන් ඉදිරියට තබනකොටම ආයෙත් පටවි ධාතුවට වැටිලා පඨවි ධාතුවෙන් තමයි මේ ශාරීරිය පట్టල කරන්නේ. ශාරීරිය පොළොවට දැඩිව අල්ලගන්නේ පඨවි ධාතුවෙන්. ඊළඟට පොළොවෙන් ගිලිහිල උඩින් ගිහිලා ඊළඟට ඊළඟ පියවර ගිහිල්ලා තියෙනකොට එතන වායු ධාතු සතර මහා ධාතු ටික හොඳට පේන්න පටන් ගන්නවා. අපි හොඳට සිහිය පිටවගෙන මේ කරනකොට. හැබැයි සිත වෙන අතකට යන්න නොදී ඒ සතිය පවත්වා ගන්න ඕන දැන් මෙතන ඉඳලා පියවර 10ක් සක්මන් කරනවා කියනකොට පියවර 10 තුල සිත වෙනාතකට යන්නේ නැතුව ඒ වගේ හොතට සිහියෙන්ම යුත්තමයේ පියවර 10 ඉදිරියට යනකොටම ඒ ස්පය දිහා පාදක දිහා සිහි පිටවාගෙන ඉන්නකොට හොඳට බලනකොට අපට නුවණ සිහි නුවණ කියන එක ඇති වෙනවා. එතන සති සම්පජන්ණය කියන එක ඇති වෙනවා ඉබේම. එතකොට මේකට අපිට තියෙන්න ඕන සද්ධාව කියන එක. සද්ධා දැන් මේ විදිහට සතර සතිපට්ඨාන වඩනකොට ඒක වීරිය කරනකොට සද්ධා වීරිය කරනකොට ඊළඟට සතිය වැඩෙනවා. සද්ධා වීරිය දෙක තියෙන්නට ඕන. සද්ධා වීරියෙන් තමයි අර ඉරියව්ව පවත්වන්නේ. ඒ වගේම සිත හොඳට මේ කෙරෙහි හොඳට පිහිටවා ගන්න. සති සම්පජාන සිත සී නෝන කියන එක ඇති කරගෙන මේ දේ කරනකොට එම එම එම එම Tamanට මේ ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම කියනවා වැඩෙන්න පටන් ගන්නවා. ඉතින් ඒක වැඩෙන්න වැඩෙන්න තමයි අන්න මේ තමන්ගේ මේ භාවනාව තමන්ට රසවත් වෙන්නේ. එහෙම භාවනා කරගෙන කාලයක් ඒ විදිහට භාවනා කරනකොට හැබැයි මේ භාවනා කරලා ඉවරලා තවත් නැවත වෙන තැනකට වෙන වැඩකට ගියොත් මොකද වෙන්නේ? භාවනාව ආයෙත් ආපස්සට පල්ලයට වැටෙනවා. එතන මේ භාවනා ප්‍රතිඵලයක් නෙලා ගන්න නම් ඇත්ත වශයෙන්ම කෙනෙක් භාවනා කරන්න ඕනේ දවස් 15ක්වත්. හොඳට වීර්යය කරමින් දවස් 15ක්වත් හොඳට සීය පිහිටවාගෙන තමාගේ සප්‍රාය සියලුම සප්‍රාය සූදානම් කරගෙන තමන්ගේ දානමාන ටික ඒ වගේම මේ වෙලාවට ගිලම්පස ටික ඒවා පුළුවන් තරම් හැබැයි මේ භාවනා යෙදෙන කෙනා වෙනදා කන ආහාරවලට වඩා ප්‍රමාණය අඩු කරන්න ඕන ටිකක් වෙනත් මේ ඔය අපි ජීවිතේ පවත්නකොට පේනවනේ බොහෝ දෙනෙක් ඉතින් මේ දවසකට 10 පාරක් එක එක දෙයයන්තේ කනවා බොනවනේ ඒ ඔක්කොම නවත්තන්න ඕනේ ඒ එලාවට වෙලාවට අවස්ථාවට වුණාක් මේ රූප කලාප ටික පවතිනට භාවනාව ගෙනියන්නට සැහැල්ලු කයක් අවශ්‍යයි ඒ සැහැල්ලු කයෙන් ඒවට සුදුසු ආහාර දෙනවා බොජ්ජංගේ වැඩෙන ආහාර ප්‍රීතිය වැඩෙන පස්සද්ධිය වැඩෙන ආහාර දෙනවා ඒවා ඉතින් කොහොම නමුත් Taman ගන්න ආහාර ප්‍රමාණය වැඩි කරගන්න නැතුව එක්තරා මට්ටමකට ආහාර ගන්නට ඕන ඒ වගේම Tamanට ඒ කායානුපස්සනාවේදී ඒ ඇතිවෙන්නා වූ ඒ උපක්ලේශ ධර්මයන්ට පහර දීමට කාමච්ඡන්ද විශේෂයෙන් අරමුණෙන් අරමුණ පැනලයන්ට අපේ සිත බොහොම දක්ෂයි අපි මේ අරමුණේ ධානය ඉන්නකොට එකපාරට අතීතය කරා අපේ හිත ගමන් කරනවා. සමහරට තම නොයෙකුත් විදිහේ සිතුම් පැතුම් අදහස් උදහස් බලාපොරොත්තු ඇති කරගෙන ඉන්න කෙනෙක් භාවනාවට පටන් ගත්තන් පස්සේ ඒ අරමුණ කරා ඒ ප්‍රාර්ථනාව කරා යනවා අහවල් ගමන යන්න යොදාගෙනවා අහවල් වැඩි කරන්න යොදාගෙනවා එතකොට එකපාරට අතින් පැනලා හිත යනවා. මොකද ඒව තමයි කාමච්ඡන්ද කියලා කියන්නේ කැමති කැමති අරමුණු කරා සිත යන එක ඒකට සංවේග උපදවන්න තමයි අර මේ මරණානුස්පති උමනා කරන්නේ අසුබේ මෙනෙහි කරන්න ඕන කරන්නේ මරුණු මරුණා වූ ශරීරයේ උද්දුමාතකේ ඉති කරලා මෙන්න මේ කොච්චර මොනවා කියවත් මෙන්න මේ උද්දුමාතකේ තමයි ඔබට හිමි වෙන්නේ කියලා Tamanට අවවාද කරගෙන මේ විනි නිල් බවටපත් වුණා මේ ශරීරයේ අමුසෝනේ දමා තිබෙන මේ ශරීරයේ අපි හිතට ගන්න ඕන අපේ ශරීරේ මෙන්න මේ මැරිලා දවස් දෙකක් ගියන් පස්සේ මැරිලා දවස් තුනක් ගියන් පස්සේ ඒ වගේ මේ නිල් පාට ගැහුණන් පස්සේ ඊළඟට මේ සිදුරු සිදුරු වලින් මේ සරව ගලන්ට ගියනවා මෙන්න මේ විදිහට අසුබ පැත්ත මෙනෙහි කරනකොට අර කාමච්ඡන්දයට බලයක් නැහැ කාමච්ඡන්ද එහෙම්ම නැති වෙලා යනවා ඒ නිසා ඒවා අපට අවශ්‍යයි මේ භාවනා කරන කෙනා අසුබ සංඥා වඩන්ට ඕනේ. ඒ වගේම නිත්‍ය සංඥාව එනවා. නිත්‍ය සංඥාව ආවන් පස්සේ අරමුණෙන් අපි මිහිරි අරමුණු කරා අපි හිත පැනලා යනවා. ඒකෙන් බේරා ගන්නට මෙන්න මේවා අපි අහලා තියෙන, කියවල තියෙන, දැනුම තියෙන ඒවා ඔක්කොම ඔක්කොගේම ප්‍රයෝජන ලබාගෙන අපි මේ භාවනාවේ සතිය දියුණු කර ගැනීම සඳහාම එක දෙයක් එකට අපි හිත යොමු කරගත්තම හරි. ඒක <laughs> දෙය කියලා කියන්නේ සතිය පිහිටවා ගැනීම. තමයි තවතත් ප්‍රදෙන බොහොම පිං සරණාස ඔබ වහන්සේ දැන් අපිට මේ හොඳින්ම පැහැදිලි කරලා දුන්නා අසුභ භාවනාව වැඩි වීම සහ මරණ සතිය වැඩි වීම වැනි දේ උපකාර වෙනවා සතිය පිහිටීමට කියලා. ඒ වගේම ඊට පස්සේ ඔබ වහන්සේ අපිට පැහැදිලි කළා මේ ආහාරය පිළිබඳව මම සවන සනික් කල්ලන් මෙතන මොහොතකට යොමු වෙනවා ඔබ වහන්සේ ඊටාම ගෞරවණීය ඉලක්කයට මයිකේ චුට්ටක් මියුට් කරගන්න ආහාරය ආහාරය පිළිබඳව ඔබ වහන්සේ අපිට කියලා දුන්නා ගෞරවනීය ස්වාමීන් වහන්සේ පූජ්‍යපාද ලග්ගල සංකීර්ණ ස්වාමීන් වහන්සේ අද අපි මේ ධර්ම කියලා දෙන්නේ උන්වහන්සේ අපිට කියලා දුන්නා මේ ආහාරය කියන දේ පාලනය කිරීමක් ඊටාම අවශ්‍ය වෙනවා කියන දේ ආහාරය අපි සුපුරුදු විදිහට ගන්න ගන්නත් කල්පනා කරනවා නම් ඒ විදිහට ගන්නවා නම් ඒ ගමන්ම මේ භාවනාවකුත් කරගෙන කල්පනා කරනවා එතන පොඩි පරස්පර විරෝධතාවයක් තියෙන බව. මට මතකයි පසුගිය දවස් අපි සාකච්ඡාවකදී අපත් සමග තියෙන මේ අද නැහැ ඒ කල්යන් මිත්‍රයෙකුත් මතක් කරා ඒ ආහාර පාලනය කිරීමේ ඇති වැදගත්කම. ඉතින් රෝඩින් ශ්‍රාණවාසයේම සිදුවෙච්ච නිසා මම මොහොතකට කල්යන් මිත්‍ර අතර සාකච්ඡාව කීප දිනකින් අදහස් කරගන්න කැමති මේ ආහාරය කියන දේ මොන විදිහටද අපි පාලනය කරගත යුතු වන්නේ භාවනාවක අනිවාර්යයෙන්ම නිරත වෙන පුදුපුදු පිරිසක් හැටියට. ඒ කෙටි විලාක මාතෘකාවේයි මේ ආහාරය පානය කිරීම වැදගත්ද? ආහාරය පානය කිරීම වැදගත්ද? ඒ මොන විදිහට උපකාර වෙන්නේ භාවනාව සඳහා දෙන්නේ. ඒ නිසා ඊටාම කෙටි වෙලාවක් විනාඩි 10ක් වුණත් කවන්නේ ඒ වගේ විලාක උපකාරයක් කරමු ඒ මාතෘකාව ගැන. ඊපසු නැවතත් ගෞරවනීය ස්වාමීන් වහන්සේට මේලා උන්වහන්සේ කියාගෙන ආව අපිට මේ අනිත්‍ය බලන එකක් ගැන එහෙනම් ඒ ගව භාවනාව ගැන අපි උන්වහන්සේගෙන් පසු අහගමු. දැන් මේ අපි උන්වහන්සේ සතුටුට කාරණා කතා කරමු. මම ගෞරවයෙන් යොමු වෙන කමිටු කල්යාණ මිත්‍රින්ට ඉතාම කෙටි සාකච්ඡාවක් සඳහා ශ්‍රීමති මහත්මිය ඔබතුමීට යොමු වෙනවා. තෙරුවන් සරණයි අද ශ්‍රීමති මහත්මිය ගෙදර නෑ මේ දලුවත් මහත්මයා. සෝමදාස් මහත්මයාට අපි සමන් දෙනවා. මේ මම ඇත්තටම මේ පොඩ්ඩක් අද මේ සවන් දීගෙන ඉන්නම් මම මේ පසුව කතා කරන්න මේ ලඩුවත් මා හොඳයි හොඳයි සෝමදාස් මහත්මයා බොහොම පිං හොඳයි මම තවත් කල්ලාන් මිත්‍රියෝ වෙන්න දිල්ලුක් මහත්මයා ඔබතුමාට පුළුවන් එකතු වෙන්න ඔතිරුවන් සරණයි දල්වත් මහත්මයා හැමදිනටම බොහොම පිං අපි මේ සාකච්ඡාවට සම්බන්ධ කරගත්තට විශාල අපහසුතා මැද්දේ වූවා ස්වාමීන් වහන්සේ ප්‍රොම් පිං මේ අපිට ආරම්භයක් ලබා දීලා මේ මේ පිළිබඳ විස්තර කිරීම. ඉතින් මේ ආහාර මේ වගේ දේවල් වලට මට හිතන විදිහට එහෙම මේ අපිට අර සමීකරණයක් වශයෙන් දෙන්න පුළුවන් දෙයක් නැහැ. මොකද ඒ එක එක්කිනාට එක තමුන් අර දැන් බලන්න ඕන එන මොකද මොනවද කියලා මේ මේ ඒ කරන විදි. ඒ කියන්නේ මේක මම මේක කරගෙන යනකොට මට බාධා වෙනවා මම බලා ගන්න ඕන. ඒ අනුව තමයි කරන්නේ. ඉතින් හැමෝටම ආහාර ප්‍රශ්නත් නෙවෙයි. ඉතින් සමහර අය ඉන්නවා ආහාර පොදු වශයෙන් එච්චර ගාණක් නැති අය දැන් ඕන තියෙන දෙයක් කනවා. නැතත් ගාණක් නැහැ. දැන් උදාහරණයක් විදිහට මට නම් මේ මම දන්නවා ගොඩක් අය මේක මේ පුළුවන්කමක් කියනවා නෙවෙයි. මේ රැයට කෑම ඉතාලි පාසල තමයි මට කිසි ගාණක් දවස් දැන් දවස් 7 10 12 වුණත් ඉන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉතින් මේ ඕක මට ලොකු දෙයක් නෙවෙයි. ඒ වගේ එහෙම අය ඉන්නවා. ඉතින් එහෙමත් නැතිවත් ඉන්නවා. ඉතින් ඒ දැන් මෙතනදී තුනක් තුන් ආකාරයක් මට හිතෙනවා නිකන්. එකක් තමයි දැන් අපි සාමාන්‍යයෙන් ආහාරය අරදා අපිට කල්‍යාණ මිත්‍රයෙක් කිව්වරයට වගේ නොකයින් එකකින් sensual pleasures ඒ කියන්නේ අපිට කාම තණ්හා ඒක සම්පූර්ණ ඇත්ත මටත් මමත් ඒක අනුමත කරනවා ඇත්තට මේකේ ලොකු වෙනස විශේෂයෙන්ම රාත්‍රී ආහාර ඒ වගේම ගන්න ආහාර වර්ග আদি වශයෙන් මේකත් හැමෝටම එහෙම වෙනවා කියලා කියන්න බෑ. තමන් බලන්න කොහොමද වෙන්නේ කියලා. ඒක තියෙනවා ලොකු මටත් මමත් ඒක දැකලා තියෙනවා. සමහර ආහාර වර්ග වලින් ඒක වැඩි වෙන ගතියක් තියෙනවා එන සිටිවිලි. ඉතින් ඒවා බලලා ඒවා ඉතින් තමන් ඒවා මේවා කරගන්න ඕන. ඉතින් ආහාරය ඒකම ඉතින් අවශ්‍ය වෙන්නේ මේක ජීවිතය ගෙනියන්නම විතරයි. ඒ වගේම මේකේ තියෙන දේවල් මේ එක එක වේදිකේවල් ගස්වල හැදිච්චා ඒක වෙනස් කරගෙන ගිහිල්ලා වලට මේ ඇත්කට ඇතුලට ආවට පස්සේ ආයෙව මේකේ කොටසක් බවට පත් වෙලා එහෙම යන විදියක් ඉතින් වගේ ඒ වගේ මේව කරන්න පුළුවන්. ඉතින් පටිගුණ සංඥාව වඩන්න පුළුවන්. මේකේ තියෙන ඒ ස්වභාවය අනිත් පැත්තෙන් අර දමම සඳහන් කළා. ඒ ආහාරයේ රසය මම මට තේරෙන විදිහට ඒක තමයි වැදගත්ම. එතනදී සතියෙන් ඉන්න පුළුවන්. මොකද මේක ආහාරය ගන්නකොට ඒකේ රසය ඒක රස විඳින්නත් පුළුවන්. ඒ වගේම මේක කොච්චර తాවකාලිකද කියලා දැක ගන්න පුළුවන්. මේ දිවේ කැරෙන කැරිතරමයිදත් කිව්වා. මේ පොඩ්ඩක් බලන්න ඔය රස දෙයක් කලකොට ඒක වැදුනට පස්සේ ඔක තව පොඩ්ඩක් ගිරින් නැතුව කටේ තියාගෙන හිටියොත් අර රසය එන්නේ ආයි. ඒක ඉවරයි. ඉතින් අන්න ඒ වගේ පොඩ්ඩක් ඒව බලනකොට එතකොට ඒක රසතියකුත් තියෙනවා. මොකද අපි ඒක එතන වෙලාවෙ ඉන්නවනේ ඒක දැනෙන විදිය කොහොමද කියලා බලන්න. ඉතින් අන්න ඒ වචින් තමයි මම දකින්නේ තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි දිලුක් මහත්තයා බොහොම පිං ඔබතුමා අපිට එදත් කාරණාවක් මතක් කරලා දුන්නා. ඒ නිසා මම හිතනවා ස්වාමීන් වහන්සේ මේ දේශනා කළේ බොහොම හොඳයි. එහෙනම් ඒ ආහාරය ඒ තමන් තමන් තේරුම් ගන්න ඕනේ තමන්ට මේ ආහාරයෙන් ගැනීමෙන් කිසිම බාධාවක් තියනවද නැද්ද කියන දේ. නමුත් පොදු වශයෙන් අපිට පේනවා මේ ආහාරයන් පාලනය කිරීමක් හදන්න මේ කවුරුන් සංවාසලා රාත්‍රී ආහාර ගන්නේ නැති වගේ විනෝදයක් ඇත්තේ ඒ නිසා වෙන්න ඕනේ ඒ ශරීරයේ සෑහළු පවත්වීම භාවනාවට උපකාරයක් වෙන නිසාම ඉතින් ඒක පිළිබඳවම තව දෙදෙනෙක්ින් පමණ අදහස් කරනගෙන අපි කොටස් වලට යමු. මම කැමති වෙන සේන මහත්මයාට තෙරුවන් සරණයි ගරු ස්වාමීන් වහන්සේගේ අවසරයි ඔබ වහන්සේට බොහොම පිං අපි වෙනුවෙන් මෛත්‍රී කරුණාවෙන් මේ අවස්ථාවට පැමිණීම ගැන දැන් ආහාරය ගැන එතකොටම මෙතන ආහාරේ පමණ දැන වැළඳීම කියලා තමයි මම අහලා තියෙන්නේ. ඉතින් ස්වාමීන් වහන්සේ මම හිතන්නේ කිව්වේ කබලින්ක ආහාරය ගැනයි. කබලින්ක ආහාරය අතවසෙන් පමණ දැන වැළඳුවේ නැත්තම් කියන්නේ ආහාර අපි කියන්නේ අපි ගත්තේ නැත්නම් අපි කෑවේ නැත්නම් පමණට වැඩි කෑවොත් නිදිමත එනවා. ඒ වගේම ශරීරයේ එක එක අපහසුකම් ඇති වෙනවා. ඒකෙන්ද අපි අපිට අපත්‍ය නොවන දේවල් අරගෙන ඒක සැහැල්ලු ආහාරයක් ගැනීම අපි දන්නවා අපේ ශරීර සෞඛ්‍යයට හොඳයි ඒ වගේම අපේ මේ මානසික සෞඛ්‍යයටත් හොඳයි කියන එක ඒක සාමාන්‍යයෙන් අත්දැකීමෙන්ම දන්නා මම හිතන්නේ ගොඩක් දෙනෙක් මෙතන ඉන්න ඇත්තේ ඒක දැකලා මම දන්නවා ඇත්තී ආහාරය ඒ වගේම තමයි දැන් ආහාරයේ ගිජුකම දැන් දිලුක් මහත්තයා කිව්වා වගේ ගිජුකම ඇති වුණොත් එතකොට එතෙන්දී අතවසෙම කෙලින්ම එතන එනවා ලෝභ ගතිය. ඒ වගේම ආහාරයට අකමැත්ත. සමහර කෑම අපි අකමැති කියලා අයින් කළොත් එතනට දේශය එනවා. ඉතින් ඒ විදිහට තමන්ට ලැබෙන දේ ලැබෙන දේ ඔක්කොම කන්නෙත් නැත ලැබෙන දේ අපිට ඒකින් අපිට අවශ්‍ය කරන දේවල් පමණක් කන එක ඒ කියන්නේ ඒක අරගෙන ගන්න එක ඒක නොවන තියෙන කෙනෙක් එක දැනගත්ත යුතු දෙයක් ඒක භාවනාවට කරන කෙනාට වගේම භාවනා නොකරන කෙනාටත් ඒක ප්‍රයෝජනවත් ඉතින් භාවනා කරන කෙනාට විශේෂයෙන්ම භාවනාව කියන්නේ සිත දියුණු කිරීම. ස්වාමිනාසිකව වගේ සිහිය පිහිටුවා ගැනීම. සිහිය පිහිටුවා ගැනීමට නැත්නම් සිත සිහිය දියුණු කර ගැනීමට මේ ආහාරය ඊටාම වැදගත් වෙනවා. ඒ කියන්නේ පමණ දැන ඒ තමුන්ට අවශ්‍ය ප්‍රමාණය දැනගෙන ඒකේ ගැන කිසිම අප්‍රියාවක් එහෙම නැතුව ඒ වගේම ඒකට වැඩි ප්‍රියභාවයක් නැතුව ඒ ගැන ඒ ආහාරය තමන් භුක්ති විඳිනවා නම් ඒක භාවනාවට ඉතාමත් වැදගත් කියලා මට තේරෙන්නේ. තිරුවන් සරණයි. සාදු සාදු බොහොම පිං සෙනවාඥ එහෙමනම් මේ කාරණාවන් සියල්ලම මත මම කියන්නේ ආද සාකච්ඡාවේදී පමණක් නෙවෙයි පසුගිය සුමානේ දෙකක් තුනක් තිස්ස අපි කරගෙන ඉන්න සාකච්ඡා මාලාවෙම කතා කරපු දේවල් අතියට අපිට තේරෙනවා මේ සංසාර ගමන නිමා කර ගැනීම සඳහා සුඛ වෙන උමනාවක් ඇති වෙලා තියෙන අපි ඒ සදා භාවනාවකට වාඩි වෙනවා ඒ භාවනාවකට වාඩි වෙලා තමන් තෝරාගත් භාවනාවක් කරන්න කල්පනා කරනකොට ඒ දේ ඒ තමන් බලාපොරොත්තු වෙච්ච විදිහටම සිදු වෙන්නේ නැහැ ඒ හිත හිත දිවීමක් ඇති වෙනවා තමන්ගේ සතිය පවත්වන්න බැරි වෙනවා එයින් කාරණා ඇති වෙනවා එහෙමනම් අපිට තේරුම් ගත්තා මේ දුක කියන දේ අවබෝධ කරගන්න අපිට බැරි වෙනවා ඒකත් අපේ සිත පවත්වන්න බැරි වෙනවා කියන එක තැනක තියාගන්න බැරි වෙනවා සතිය තියාගන්න බැරි වෙනවා. ඒතකොට ඒ සඳහා පිළිවෙලක් හොයනකොට තමයි අපි දැනගත්තේ මේ එහෙමනම් සති හිත තියාගන්න බැරි වෙන්නේ හිත දුවනවා. හිත දුවන්නේම තමන් යමක් ගැන අභිනන්දනය කළා මේ අල්ලා ගන්නා ගතියක් නිසා වෙයි කියලා. ඒ නිසා වෙන තමයි අපි බැලුවේ එහෙනම් මේ මොනවද මේ අපි අල්ලා ගන්නේ? අල්ලා ගන්න දේවල් වල අල්ලා ගන්න දෙයක් තියෙනවද? ඒන් බලන්න තමයි අපි මේ අසුබ භාවනාවක් වෙන දේවල් කරන්න ඕනේ කියලා කල්පනා කරලා ඒ ගැන කතා කරේ. ඊළඟට මරණ සති ගැනත් අපි කතා කරා. අප්‍රමාද වීමේ ප්‍රයෝජනය සඳහා ඒක එයත් වැදගත්. ඒ වගේම දැන් කල්ලාන මිත්‍ර අපිට පෙන්වලා දුන්නා මේ ආහාරයේ පටික්කුල වඩන සංඥා වඩන්න. ඒ වගේම ආහාරයෙන් අඩු කළ ගන්න තරමට ඒ පටික්කුල වඩනකොට ආහාර අඩු කළ ගන්න යොමු වීම ඒ විදිහට කරන්න කියන එක කිව්වා. ඉතින් ඒ ඒ උතන විතරම භාවනා තුනක් අපිට තියෙනවා එහෙමනම් අසුභ සංඥා භාවනාව, මරණ සති භාවනාව, ආහාර පටිකුල සංඥා භාවනාව නිරත් වෙනවා. ඊට අමතරව තව භාවනා දෙකක් විතර සාන්නස අපිට මතක් කරගෙන දෙමින් හිටියා. උන්වහන්සේ කිව්වා හිත කොල්විලේ මේ අපේ හිත කාමයට යොමු වෙනවා, දේවල් වලට යොමු වෙනවා කියලා. ඉතින් ඒ සඳහා වෙන්නේ නැති මේ සබ්බ ලෝකයේ අනුභිගත සංඥා වගේ දෙයක් එහෙම නැත්නම් මේ වඩන්න අවශ්‍ය වෙන්නේ. ඉතින් මම ඒ කොටස පිළිබඳව තවදුරටත් ගෞරවනීය ස්වාමීන් වහන්සේගෙන් කරුණු ටිකක් දැනගෙන අල්ලන් විසින් යොමු යමු අපි කොහොමද මේ කාමයේ කාම වස්තුන් සඳහා කාම අපේ හිත ඇදිලා යෑම ඒක අදුපාදු කර ඒක මේ සකස් කරගන්න මේ සබ්බ ලෝක අනුබිරත සංඥාව වෙන භාවනාවක් කොහොමද යොදන්නේ කියන කාරණාවට අපි ප්‍රවෘත්ති සාන්වාසයෙන් ආලෝකයක් ලබා ගමු ඉස්සෙල්ලාම පෙරවන් කරන සාන්වාස නැවතත් පූජ්‍යපාද ලග්ගල සංකීර්ණ ගෞරවණීය සාන්වාසයට ආරාධනා කරනවා තියෙනවා චිත්තානුපස්සන ධම්මානුපස්සන ධම්මානුපස්සනාවේදී තමයි රාගය ඇති වෙන්නේ ද්වේෂය ඇති වෙන්නේ ඒ රාගය ද්වේෂය මෝහ ඊර්ෂ්‍යා මදමාන උද්දච්ච මේ හැම දෙයක්ම ඇති වෙන්නේ ධම්මා ධම්මා ධම්ම කියනවට මොනවද ධර්ම කියලා කියන්නේ ඒක තමයි මේ මේ ওই නීවරණවාදී જાති එතකොට ඒවා අපි හඳුනා ගන්නටයි තියෙන්නේ. දැන් මේ සීහ ස්වාමිනාංශ ස්වාමිනාංශ සමා වෙන්න ඔබ වහන්සේගේ කටහඬ අපිට ඇහෙනවා මදි මයික් එකට පොඩ්ඩක් ලඟ වෙන ස්වාමිනාංශ. ඔව්. ඉතින් මේ දැන් ඇහෙනවද? දැන් හොඳට ඇහෙනවා ස්වාමිනාංශ තෙරුවන් සරණයි. ඔව්. ඉතින් ඉන්න ඉන්නේ ඒ විදිහට මේ සිත අපට පුළුවන් මේ මේ සතිපට්ඨානය තුල සතිපට්ඨානය තුළ හැම දෙයකටම යන බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ නිවන් අවබෝධ කිරීම පිණිස ශෝක පරිද්දවාණං සමතික්කමාය දුක්ඛ දෝමනස්සානං අත්තගමාය ඥායස අධිගමාය නිබ්බානස්ස සච්චික්‍රියාය යදිදං චත්තාරෝ සතිපට්ඨාන එනම් මේ සතර සතිපට්ඨානයේ තුළම සබ්බලෝකයේ අනිබිරතරඤ්ඤා ඔක්කොම වැඩෙනවා මේක කරගෙන යනකොට මේක හොඳටම ඇති. දැන් අපි මේ සීල් පිළිපීටවාගෙන යනකොට දැන් ඔය ඔය ආහාර ගැන උනත් කම්ම චිත්ත උතු ආහාර කියන මේ සියලුම ප්‍රත්‍ය ධර්මයන් බලනකොට මේ ආහාර කබලින්කාර ආහාර මනෝ සංචේතන ආහාර ඊළඟට පස්ස ආහාර විඥාන ආහාර එතකොට මේ ආහාර වල ඇතම් කොටසක් අපිට මේ හම්බ වෙනවා මේ සීයෙන් ඉන්නකොට ඒ ආහාරය දැන් කොහොමද අපි මේ ආහාර පස්ස ආහාරය පස්ස ආහාරයෙන් අපි මේ රමුණු ගන්නවා වේදනා සංඥා කියන ඒවා ගන්නවා සංකාර කියන ඒවා ඒවා ඔක්කොම මේ පස්ස පස්ස ආහාරය තුලින් ඒවා හට ගන්නවා විඥානයත් හට ගන්නවා මේ පස්ස ආහාරය තුලින් එතකොට මෙන්න මේවා කොහොම දැනගන්න අපිට මේ හැම දෙකේම හැම දෙයක්ම සිහි පිහිටුවා ගැනීම තමයි තිබෙන්නේ සිහි පිහිටවාගෙන ඉන්නකොට දැන් අර තියෙනවනේ සතිපට්ඨානයේ කායගත සති භාවනාවේ අසිතේ පීතේ කායිතේ සායිතේ සම්පජානකාරී හෝති ඒ වගේම අනුභව කරනකොට ඒ වගේම රස විඳිනකොට ඒ හැම අවස්ථාවකදීම ඒ පිහිටාගෙන දැන් ඒක අපේ මහත්මයේ ප්‍රකාශ කළානේ දිවට වැදුණු ගමන් එතන රසය අවසන් වෙනවා කියලා ඒ වගේම තමයි අපි සතර ඉරියව්වම පවත්නකොට අපේ ශාරීරියේ මොහොතක් මොහොතක් පාසා එකින් එකට අඟලෙන් අඟලට මේවා වෙනස් වෙනකොට ඒ මොහොතේ ඇති වෙලේ නැති වෙලේ යනවා මේ රූප પરම්පරාවක් චිත්ත પરම්පරාවක් ඇති වෙලේ නැති වෙලේ යනවා කියන ප්‍රත්‍යක්ෂව දකින්නේ සිහිය පිටවගෙන සිහිය හොඳට දියුණු වෙනකොට සති සමාධි සතිය තුලින් සමාධිය ඇති වෙනවා එතෙන්දී අපි ඇහෙන් දකින්නා වාගේ මේ ධර්ම ඇති වෙලා නැති කියලා යන එක අපිට පේනවා පේන්න පටන් ගන්නවා එතකොට මේ සතිය හොඳටම ඇති සමහර අය මේ සමත යානික කියන අය සමත භාවනාව වඩලා චතුර්ථ ධානයේට දක්වා සමතේ වඩල එතනින් පස්සේ මේ තමයි මේ හැමතැනදීම සම්මා සමාධි කියන එකද. එතකොට මේ සතර හතරවෙනි ධානයේ මට්ටමේ සමාධියක් ඇති වෙන කල් මේ සතිය වඩන්න ඕනේ. එතකොට සතරවෙනි ධානයේ සමාන සමාධියක් මේ සතිය තුලින් සතිය දියුණු කිරීම තුළින් ඇති වෙනකොට එතන සමාහිතෝ යථා භූතම් පජානාති පස්සති පජානාති කියලා කියන විදිහට ඒ සමාධිය ඔබට ඒ එතන සති සමාධියත් එක්කම ප්‍රඥාව පහළ වෙනවා. එතන මේ ධර්මතාවයන්ගේ ඇතිවීම නැතිවීම පේන්න පටන් ගන්නවා. ඒවා අපි කරලා බලන්න ඕනේ. කරලා බලනකොට ඒ යෝගාවචරයට ඒවා දැනගන්න පුළුවන්. ඉතින් ඉන්නේ යෝගාවචරය යෝගාවචරය යම් කල්යාණ මිත්‍රයන් වහන්සේ නමක් ඇසුරු කරනකොට කල්යාණ මිත්‍රයන් වහන්සේ ඉතින් යෝගාවචරයට නියම මේ නියමුව හැටියට එයාට මේ මාර්ගය පෙන්වනවා. සතර සතිපට්ඨාන ඔස්සේ ගමන් කරන්නට අපි එතකොට මේ ධම්මානුපස්සනා වේදී ඒ ධර්ම කියන ඒවා මේ එන්නේ මේ කෙලෙස් ධර්ම කියන ඒවා කුසල ධම්මා අකුසල ධම්මා අව්‍යාකතා ධම්මා කියන මේ ධර්ම ඔක්කොම ධම්මානුපස්සනාවේ ඒක මොනවද මෙතන සංස්කාර ස්කන්ධයට තමයි පංච උපාදාන ස්කන්ධේ සංස්කාර ස්කන්ධය තමයි මෙතන ධම්ම කියලා කියන්නේ සංකාරපච්චය විඥානං. එතකොට මේ සංස්කාර හේතු කොටගෙන තමයි විඥානයක් හිතක් පහළ වෙන්නේ. එතකොට ඒ හිතින් තමයි ඒ යම්කිසි අරමුණු වින්දිනේ කරන්නේ. අර සංස්කාරයත් එක්ක එකතු වෙලා ඒ චේතනාවල් එකතු වෙලා සංස්කාර එකතු වෙලා විඥානයක් විසින් යම්කිසි අරමුණක් වින්දිනේ කරනවා. වින්දිනේ කරලා ඒවාගේ අයෝනිසෝ මනසිකාරයෙන් ඒ අරමුණ වින්දිනේ කරනවා. මේකේ ආත්මය ආත්ම සංඥාව එතන ඇති වෙනවා. ඒ වගේම සුඛ සංඥාව, සුභ සංඥාව ඇති වෙනවා. ඔක්කොම ඇති වෙලා එතන ඒ අරමුණ වින්දනය කරන්නේ අයෝනිසෝ මනසිකාරයෙන්. යෝනිසෝ මනසිකාරයේ පිහිටවාගෙන සති සමාධි දියුණුවේගෙන යනකොට එයා හොඳ දේ ගිරේ යැලෙන්නෙත් නැහැ නරක දේ කෙරේ ගැටෙන්නෙත් නැහැ. එතකොට ඒක ඒකේ ඒක තමයි මේ ප්‍රධාන අරමුණ සතිපට්ඨාන වඩන එකේ ප්‍රධාන මේ ප්‍රයෝජනේ මොකද්ද? අවිද්‍යා දෝමනස අවිද්‍යා දෝමනස් කියන දෙකට වැටෙන්නේ නැතුව මේ සතර සතිපට්ඨාන වඩාගෙන යනවා කායේ කායානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේයී ලෝකේ අවිද්‍යා දෝමනසං අවිද්‍යා දැඩි ඇලීම දැඩි තණ්හාව ආසාව ඊළඟටම දුම්නස දැඩි ගැටීම අරමුණු කෙරේ ගැටීමත් ඇලීමත් දෙක නැති කිරී ඔක්කොම සිද්ධ වෙනවා මේ සතර සතිපට්ඨාන භාවනාව වඩාගෙන යනකොට පටන් ගන්නේ කායානුපස්සනාවෙන් කායානුපස්සනාව තුලින් තමයි මේක පටන් ගන්නෙ ඒක වඩාගෙන වඩාගෙන ඒ පියවරෙන් පියවරට ඒවා මේක ඊට පස්සේ මේක වඩන්න ඕනේ මේක පස්සේ මේක වඩන්න ඕනේ කියලා එහෙම දෙයක් නැහැ තමා සතිය පිහිටවාගෙන යනකොට මේ කායානුපස්සනාවේදී ඉඳලම එයාට අනිත්‍යවත් වැඩෙන්න ගන්නවා සද්ධා වැඩෙන්න ගන්නවා වීරිය වැඩෙන්න ගන්නවා සතිය සමාධි ප්‍රඥා වැඩෙන්න ගන්නවා එයර ආනාපාන සති භාවනාව අර ආවන ආනාපාන සතිය අර ආනන්ද සූත්‍රයේදී කියලා තියෙනවානේ හතරක් එකක් වඩනකොට හතරක් වැඩෙනවා හතරක් වඩනකොට පහක් වැඩෙනවා පහක් වැඩිනකොට හතක් වැඩිනවා. එතකොට ඊළඟට අවසානයේදී විඥා විමුක්ති. ඉතින් එයා නිවන් අරමුණු කරන තැන දක්වාම කායානුපස්සනාවෙන් තමයි පටන් ගන්නෙ. අතරමඟ භාවනාව කරගෙන කරගෙන ඉන්ද්‍රිය බල බොජ්ජංගේ වැඩි කෙනෙක් ගිහිල්ලා එයා සතර සතිපට්ඨානම දියුණු වෙනවා. සතර සතිපට්ඨානම වැඩිනවා. ආනාපාන සති භාවනාව වඩනකොට එයින් කෙනෙකුගේ සතර සතිපට්ඨානම වැඩෙන හැටි බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. එතකොට එයා ඒ නිවැරදිව ඒ ගුරු උපදේශ සහිතව කර්මස්ථානාචාරී වරේකුගේ උපදේශ අනුව මේ ආනාපාන සති භාවනාව කරගෙන දිගටම යන්න ඕන ඒ උපදේශ මත තමන්ටම වැටහෙනවා තමා තම තම නැනපමණින් දැනගත යුතු තමා කරන ආකාරයට එතෙනි ධර්ම වැටෙන්න පටන් ගන්නවා. ඒක ඒ විදිහට කරගෙන යන්න ඕනේ. මේකන ප්‍රායෝගික පැත්ත ප්‍රායෝගිකව යෙදෙන එක තමයි මෙතන වැදගත් වෙන්නේ. එතකොට ඒ ප්‍රායෝගික යෙදෙන ඒ ක්‍රමේ ඒ ගුරුවරයා ආචාර්යවරයා කියලා දෙන්නේ කොහොමද මේ විදිහට මේ විදිහට දැම්මනේ කරන්න මේ විදිහට මෙනේ කරන්න කියලා ඒ භාවනාවම තමයි දිගටම යන්නේ දිකටම යනකොට මෙතන කය පිළිබඳව මෙහාට වැටෙන්න පටන් ගන්නවා. Taman අර එන්නා වූ බාධක ධර්මයන්, උපක්ලේශ ධර්මයන්, නීවරණ ධර්මයන්, එය ඒ වෙලාවට ඒවා දකිනවා, ඒවා දැකලා ඒවත් එක්ක තරහ වෙන්න යන්නේ නැහැ. කාමච්ඡන්දේ આવොත් කාමච්ඡන්දේ උදියා හොඳට බලාගෙන ඉන්නවා. බලාගෙන ඉඳලා අතාරිනවා. ව්‍යාපාදයක් එනකොට ඒක හොඳට බලාගෙන ඉන්නවා. ඒකේ ආදීනම විපාක කල්පනා කරලා ඒක එතනින් අතාරිනවා තීනි මිද්දේනවා තීනි මිද්ද හඳුනා ගන්නවා ඒකේ ඒකෙන් Tamanට වෙන හානිය දැනගන්නවා ඒක එතනින් අතාරිනවා ඔය වගේ නීවරණ හොඳට හඳුනා ගන්නවා නීවරණ හොඳට හඳුනා ගන්නවා එතකොට එතන ඒ හඳුනා ගැනීම එතන සතිය පිහිටුවා ගැනීමක් සතිය පිහිටුවා ගන්නවා එතන ඇති වෙන සතිය මොකද්ද ධම්මානුපස්සනාව එතකොට යම් සීනෙක් භාවනා කරගෙන සතිය හුඟා දියුණු වෙන දියුණු වෙනකොට ප්‍රීතියක් එන්න පටන් ගන්නවා ප්‍රීතිය හොඳට හඳුනා ගන්නවා ප්‍රීතිය ඇලෙන්න යන්නේ නැහැ ප්‍රීතිය උපේක්ෂාව උපදවල ඒ ප්‍රීතිය එතන අතාරිනවා ප්‍රීතිය නෙමෙයි අපිට නිවන කියලා කියන්නේ. ඊළඟට එහෙම තව ටිකක් එහෙම ඉදිරියට භාවනා කරගෙන යනකොට පස්සද්ධියක් එනවා, ශරීරයේ සැපක් එනවා, සැහැල්ලු බවක් එනවා. එතෙන්දී ඒක ඇලෙන්නේ නැහැ, ඒක දකිනවා, ඒක අතහැරලා යන්න ඕනේ. ඔහොම ඔහොම මුගිල්ලා මේ ඔක්කොම මේ එනේවා ওই සංස්කාර ස්කන්ධේ. ඒතේ සංස්කාර ස්කන්ධේ තියෙනවා ඒ බලනකොට ඒවා තමයි ධම්මානුපස්සනාව කියලා කියන්නේ. එතකොට කායානුපස්සනාව, වේදනානුපස්සනාව, වේදනාව කියන තැන සමහර අය නතර වෙන භාවනාව ඉරියව්ව මාරු කරන්ට යනවා. ඉරියව්ව මාරු කරන්නට ඕනේ. අපි සතිය කඩා ගන්න නැතු. ඉරියව්ව මාරු කළාට කමන්නේ. හැබැයි පුළුවන් තරම් වේදනා ඉරියව්වෙන් ඉන්න අපි උත්සාහවත් වෙන්න ඕන. වේදනාව අපි ප්‍රත්‍යක්ෂව අවබෝධ කරගන්න වේදනාව දුක පිළිබඳව තමා දුක්ඛ සත්‍ය දකින්න උපකාරී වෙන මේ වේදනාව ඉවසාගෙන ඉන්නේ. එතකොට කාන්ති පරමං තපෝති තික්කා කියලා ධර්මයේ සඳහන් වෙනවනේ පුළුවන් තරම් දුක් වේදනා ඉවසන්න පුළුවන්කම තියෙන්න ඕන මඳුරෙක් කෑවත් ඉවසන්න පුළුවන්කම තියෙන්න ඕන මොන දේ ආවත් තමා ජීවිත පරිත්‍යාගයෙන් යුක්තව භාවනා කරන්න ඕන මේ පින්නතුන් අහලා තියෙනවනේ අර කාශ්‍යප බුද්ධ ශාසනය පිරී කියන යද්දී ස්වාමින්වහන්සේලා හත් නමක් මහා පර්වතයක උඩට නැගලා ඉනමඟක් හදාගෙන ඉනිමඟ තල්ලු කරලා දාලා ජීවිත පරිත්‍යාගයෙන් භාවනා කළානේ ඒ වගේ මේ සමහර අය කල්පනා කරනවා මේ ආසනෙන් දෙකෙන් දවසෙන් දෙකෙන් සමාධියට සමාධියෙන්ට ධානයට සමාධින්නට එකපාරට මේ සමාධිය දිනු කරගන්න එහෙම පුළුවන් කමක් නැහැ. බුද්ධ ශාසනේ අපේ බුද්ධ ශාසනේ තම තමන් විසින් ඒ පුද්ගල භාවයේ ගෙනාවු සසරෙන් ගෙනාවු පුද්ගලයන් අනුව තමයි ඒ තමන්ට මේ භාවනාවේ දියුණුව සමාධි ප්‍රඥා වැඩෙන්නේ ඒ අනුවයි. ඒ අනුව ඉතින් මේ පදපර්ම පුද්ගලයන්ට නම් කොහොමටවත් පුළුවන්කම නැහැ පද කී කියා පාඩම් කර කර තර්ක විතර්ක කර කර ඒ විදිහට වාද විවාද කර කර ඒ වාද සඳහා භාණ්ඩාගාරික පරියත්තිය අලගද්ද පරියත්තිය කියන පැත්තට වැටිලා ධර්මයේ අනුවිතින් ධර්මයෙන් ඉදිමිලා මාන්නෙන් ඉදිමිලා එහෙම යනවා පදපර්ම ඒ පදපර්ම පුද්ගලයන්ට පුළුවන්කමක් ඇත්තේ නැහැ මේක ප්‍රායෝගිකව භාවනාව තුලින් යන්න ඕනේ අපි ධර්ම විතර්ක ගන්න නැතුව භාවනා ක්‍රමේ විතරයි අපට ඕනන්නේ භාවනා ක්‍රමයේ ඔස්සේ මේක කරගෙන යනකොට කායානුපස්සනාව කය වෙන ආකාරයෙන් එතන කය කය බලනකොට කය පමණක් නෙවෙයි එතන සිතයි කයයි දෙකම කයක් කිව්වට කය මේ වැඩ කරන්නේ කය සිතක් ඇතුළේ එතන වැඩ කරන විඥානයක් තියෙන්න ඕන එතකොට විඥානේ විඥානේ විතරක් බෑ එතන වේදනා සංඥා සංකාර කියන ටිකත් එතන තියෙන්න ඕන ඒව අනුව තමයි විඥානේ මේ පහළ වෙන්නේ විඥානයක් ඇති වෙන්නේ චිත්ත විතියක් ඇති වෙන්නේ ඒ වගේම යම් විඳිනයක් කරනවා නම් ඒක කරන්නේ ඒක හඳුනා ගන්නට තමයි තියෙන්න ඕනේ සද්ධාව ඒ වගේම නුවණ මේක හඳුනාගන්නේ ඒ හඳුනා ගැනීම කියන එක ඒකත් පංච උපාදානස්කන්ධයට අයිති එකක් ඒක තමයි සංඥාස්කන්ධය කියලා කියන්නේ එතකොට මේ පංචස්කන්ධය අවබෝධ කරගනිමින් තමයි අපි මේ කායානුපස්සන වේදනානුපස්සන චිත්තානුපස්සන ධම්මානුපස්සන වලට යනකොට මේ පංච උපාදානස්කන්ධයම හඳුනා ගැනීමෙන් පංච උපාදානස්කන්ධයෙන් ඇතිවීම නැතිවීම දෙක දකිමින් තමයි සමත විදර්ශනා දියුණු කරගෙන යාමක් තමයි සිද්ධ වෙන්නේ මේක නොකඩවා කරගෙන යන්න තමයි සිද්ධ වෙන්නේ. නොකඩවා කරගෙන ගියොත් තමයි අන්න භාවිතා බහුලී කතා කියලා කියන්නේ නැවත නැවත වඩන්ට ඕන බොහෝලස බොහෝලස වඩන්ට ඕන ප්‍රගුණ කරන්නට ඕන එහෙම යනකොට තමයි මේකේ දියුණුවක් අපට දකින්න ලැබෙන්නේ අතරින් පතර මේ භාවනාව නතර කරොත් නම් බෑ ඉතින් යම්සි කෙනෙක් භාවනාව දියුණුවක් ලබන්නට නම් මේක නොකඩවාම මේක දියුණු කරගෙන දියු කරන කෙනෙකුට තමයි අන්න තවත් කෙනෙකුට මේක හඳුන්වලා දෙන්න පුළුවන්කම ලැබෙන්නේ එහෙම කෙනෙක් ඔන්න දියුණු කරගත්තොත් හරිම ප්‍රයෝජනවත් වෙනවාද මේ භාවනා පිළිබඳ මෙච්චර ප්‍රබෝධයක් තියෙන මේ කාලය තුලදී මේ ගැන කරුණු හොයනට ඉතාම වැදගත් වෙනවා සාදු සාන්නත් හොඳයි මම එතනින් යොමු වෙනම් කල්යන් මිත්‍රෙන්ට තව පැය භාගයක් කාලයක් අපිට තියෙනවා සාකච්ඡාවට කල්යන් මිත්‍රෙනි මම හිතන්නේ ඊට වඩා සුළුසු මාතෘකාවක් ලැබෙන්නේ නැහැ මේ භාවනා ඒ කියන්නේ මේ ධර්ම සාකච්ඡා කරන පිරිසකට සාකච්ඡා කරන්න මේ තමයි සුදුසුම මාතෘකාව. අනිත් කතා කරපු අපේ සූත්‍ර දේශනාවල ගැන අභිධර්මයල් ගැන නොයෙකුත් දේවල් ධර්මයේ කතා කරාට අවසාන වශයෙන් අපි කළ යුතු වන්නේ මේයි. ඉතින් ඒ නිසා මේ පිළිබඳව ඔබට ඇති කිසියම් අදහස් අත්දැකීම් බෙදා ගන්න එහෙම නැත්නම් ප්‍රශ්න අහන්න ඒ ඉදපත් කරන සංවාංශයේ තනිත් ධර්ම ධර්ම කල්‍යාණ මිත්‍රකෙනුත් උපකාර ලබා ගන්න පුළුවන්. ඒ නිසා කල්‍යාණ මිත්‍රකම අභිවෘත කරනවා අදහස් සහ ප්‍රශ්න ඉදිරිපත් කරන ලෝඩ් නිසාරණ වාස්සේ මයික් එක පොඩ්ඩක් නියුට් කරගන්න අපි ඉන්නේ. හොඳයි. හොඳයි මයික් එක ගන්න ඉස්සර ගන්න දැන් ඒක වෙනවා හොඳයි කල්‍යාණ මිත්‍රනි ඔයාලට උම වෙනවා ඉදිරිපත් කරන්න අදහස් සහ ප්‍රශ්න හොඳයි බොහොම මේ අපේ කල්‍යාණ මිත්‍ර ටිකක් අඩුයි ඉදිරිපත් වෙනවා කියලා මොකද නම් කියන්නත් නන්නේ ඒ නිසා මම මෙන්නම් ගෞරවයෙන් සුභද්‍ර මහත්මිය විශේෂම යුරෝ සාකච්ඡාව සම්බන්ධ කල්‍යාණ මිත්‍රයක් විදිහට ඔබතුමීට පුළුවන් අපිට ඒක දෙන්න ගෞරවනීය ස්වාමීන් වහන්සේ මතක කර දුන්නා වූ මේ වැදගත් ධර්ම ස්කන්ධය සම්බන්ධයෙන් ඔබතුමීට ප්‍රශ්නයක් හෝ අදහසක් තියෙනවා නේද තිරුවන් සරණයි. ඇත්තම හොඳ මාතෘකාවක් ආහාරය ගැන. ඇත්තම ඉතින් අපි බොහොම අමාරුවෙන් දැන් ඊයේ හොඳ දවසක් ඊයේ මහ පොය ඒ වගේ දවසකට අපි උත්සාහ කරනවා අටසිල් සමාදන් වෙන්න නිවෙස් වල ඉඳලා හරි. ඉතින් ඇත්තම මට හොඳ අත්දැකීමක් ඒ විකාල භෝජනය මේ අමාරුවෙන් හරි ඒ විකාල භෝජනයේ යෙදිලා එදාට පහුවෙන්ද එළියෙනකන් ඒ දරාගෙන ඉන්න එක හරීම ඇඟට සුවයක් දැනෙනවා. පහසුවෙන් විඳට යන්නත් පුළුවන් ඒ වගේම බණ භාවනා කරන්න ඇඟපත අමාරු ඒ වගේ ලොකු අත්දැකීමක්. ඉතින් අනික් කාරණා නම් ස්වාමීන් වහන්සේගේ දේශනාවේ බොහොම වැදගත් මේවට තින් සවන් දෙනවා. ඒක තමයි මට අත්දැකීමක් වශයෙන් අනිත් අයව දිරි ගන්නන්නත් කියන්න පුළුවන් විකාල භෝජනය මාසිකට දවස් හතරක් හරි පොයේ හතරට හරි අපිට කරන්න පුළුවන් නම් ඒකෙන් ලොකු සුවයක් මේ Tamanට ලබන්න පුළුවන්. කියන එක තමයි මට සඳහන් කරන්න පුළුවන් වන්නේ. තෙරුවන් සරණයි. ජයන්ති සාදු සාදු. හොඳයි. ඉතින් අපිට අපිට කතා කරා වගේ කිව්වෙම ඒ විකල් භෝජනාවලින් ඒක ප්‍රැක්ටිස් කරන්න පුළුවන් හොඳයි කියලා. හොඳයි. මම දැන් අනුරුද්ධ ඒ ආන්සර් අනුරාග ප්‍රේමතිලක ස්කයිප් නම් සම්බන්ධයෙන් කල්ලාන් කරමු වෙනවා. ඔබතුමාට පුළුවන් එකතු වෙන්න. ඔබතුමා හෝ ඔබතුමී සම්බන්ධයෙන් කවුද කියලා මම කතා කතා කරන්නේ මේ එකතු වෙන්න අපිට සමග මේ විශේෂයෙන්ම ගෞරවනීය ස්වාමීන් වහන්සේ මේ යෝනිසෝ මනසිකාර්ය පැවැත්වීම ගැන කතා කළා. කොහොමද මේ යෝනිසෝ මනසිකාරය පැවැත්වීම කියලා කියන්නේ ඒ ඒ පිළිබඳව මොකද අවබෝධ අදහසක් තියෙනවද එහෙනම් වෙනස් කරනවා පිළිබඳව හරි තමයි ඔව් කතා කරන අපේ අනුරුද්ධ ප්‍රේමතිලක අනුරාධ ප්‍රේමතිලක සරි තේරුවන් සරණයි හැමෝටම මේ එහෙම ප්‍රශ්නයක් නෑ නමුත් මම ප්‍රශ්නයක් අහන්න පුළුවන් මේ මම දැන් මේ ළඟදී අහපු ධර්මදේශනා වල හුඟක මේ කියවෙන වරේකේ ගයිඩන්ස් එක අනුව මේ මේ මේ භාවනා කිරීම කරන්න අවශ්‍යතාවය තනියෙන් කාට හරි එක පුරුදු කරන එහෙම මේ මේ වැරදි අතකට යොමු වෙන මේ මේක වැලිද කියන එකයි එහෙම මේ ඒ කියන්නේ කාගේ හරි අනුදැනුමක් නැතුව යන එක එච්චරම මේ රෙකමෙන්ඩ් කරන්නේ නැද්ද කියන එක. පෙරවන් සර්ණයි. පෙරවන් සර්ණයි හොඳ ප්‍රශ්නයක්. භාවනාවකට අලුතින් යොමු වෙන කෙනෙක් හැටියට ඉන්න බොහෝ අය උපකාර වෙන ප්‍රශ්නයක්. තනියම තමන් භාවනාවකට මෙන්න කවස්නවාද හැම වෙලෙම නැත්නම් ගුරුවරයෙක් ඉන්න ඕනද කියන කාරණාව. ඉතින් ඒ සම්බන්ධ නම් විවිධ මත තියෙන බව අපි දන්නවා. ඉතින් ඒක සම්බන්ධ බොහෝ අය ගුරුවරයෙක් අවශ්‍යමයි කියනවා. සමහර අය කියනවා තථාගත ධර්මයේ ගුරුවරයා කරගන්න කියලා. ඉතින් ඒ මත දෙකම තියෙද්දී අපි සඳහා පිළිතුරක් ගෞරවනීය ස්වාමීන් වහන්සේගෙන් බලාපොරොත්තු වෙමු. ස්වාමීන් වහන්සේ අපිට මේ ප්‍රශ්නෙට කෙටි පිළිතුරක් ලබා දෙන ගෞරවනීය ස්වාමීන් වහන්සේ සේවා කරනවා. අර කලින් වගේ සාමාන්‍ය වාදිකය ධර්මයේ මේ අප කර්මාත්ම කිව්වා වගේ ධර්මයේ ගුරු කරගන්න එක නේද? ඒතකොට බුදුරජාණන් වහන්සේ ඇත්ත වශයෙන්ම බුදුරජාණන් වහන්සේට තමයි තින් ධර්මයේ බුදුරජාණන් වහන්සේගේ ගුරුවරයා වශයෙන් තියාගත්තනේ ධර්මය නේද? ධර්මයට මේ ගුරුතනතුර දුන්නානේ. ඉතින් මේ එහෙම ධර්ම හැබැයි නිවැරදිව ඉගෙන ගන්න ඕන. සාධාරණට ඕන බෞද්ධතාවය කියන එක. බෞද්ධතාවයේ තියෙන නිවැරදිව කරොත් ඒක බැරි වෙන්නේකුත් නැහැ ඉතින්. හැබැයි ඉතින් ගැටලු මතුවෙනවා ඉතින් අත්දැකීම් දැන් අර බලන්න පෝටල හාමුදුරු. පෝටල හාමුදුරු ත්‍රිපිටක ධාරිනේ. ත්‍රිපිටක ධාරි පෝටල හාමුදුරන්ට ගෝලියෝ 500ක් හිටියා ගෝලියෝ ඔක්කොම රහත් වෙලානේ. රහතන් වහන්සේලා. මුන්වහන්සේ බුදුරජාණන් වහන්සේ සමග ධර්ම සාකච්ඡා කරනවා. බුදුරජාණන් වහන්සේ මුන්වහන්සේ ධර්ම සාකච්ඡා කරනවා. ඉතින් දවසද්දා සුපුරුදු ලෙස ධර්ම සාකච්ඡා කරන්නට ගියාට පස්සේ බුදුරජාණන් වහන්සේ කල්පනා කරනවා අද හොඳයි සුදුසු දවස් කියලා බුදුරජාණන් වහන්සේ මෙයාට කියනවා තුච්ච පොටලේ කියලා කියනවා. ඒ ධර්මයේ දැනගත්තට මොකද සමාධි මාත්‍රයක්වත් අර්පණ උපචාර සමාධි මාත්‍රයක්වත් නැහැ. ධර්මයේ දැනගත්ත පමණින් මේක තනියෙන් කරන්න පුළුවන් එකක් නෙවෙයි කියන එක ඒකෙම වැටෙනවා අපිට නේ. ඒක හොඳටම වැටහෙනවා. එතෙන්දී මුන්නහන්සේ තුච්චෝ පෝටල කොහොමද මම තුච්චෝ පෝටලේ කොහොමද කියලා කතා කරා වඳිනකොටත් හොඳයි සූපත්වය තුච්චෝ පෝටලේ එතකොට මේක ඉස්මුදුනේ ගිහිල්ලා ඇනුණා ආසෙ ගිහිල්ලා ඔළුව ඇනුණා වගේ මුන්නහන්සේට මහා විශාල පාරක් කල්පනා කරා නිකිතා වැඳලා নমස්කාර කරලා වැඩලා තනකට ගිහිල්ලා කල්පනා කරනකොට හරි මට මේකටයි මේ බුදුරජාන් වහන්සේ හිස් පෝටලේ කියලා කිව්වේ මේකටයි කියලා කල්පනා කරා එදාම හවස යාමේදී පාත්‍ර සිවුරු සෝදානම් කරගත්තා ආරණ්‍ය සේනාසනයකට ගියා උපදේශ ගන්නට ආරණ්‍ය සේනාසනේ 39ක් පමණ වික්ෂුන් වහන්සලා රහතන් වහන්සලා මේ උන්වහන්සේගේම ගෝලියෝ එක්කෙනෙක්වත් ඉදිරිපත් උන්නේ අන්තිමේට පිටිපස්සේම අන්තිමේට විහිටව සාමණේර ලදරු සාමණේර ස්වාමීන් වහන්සේ නමක් ළඟට ගිහිල්ලා ඔබ වහන්සේවත් මට මේ මාර්ගය කියලා දෙන්න කියලා. එතකොට කොච්චර ත්‍රිපිටකධාරී වුණත් භාවනා අධ්‍යක්ීම් ලබනවා මිස ඒක තරම් නියෝ එකක් මේ ඉගෙනගත්ත තරමෙන් ඒක සිද්ධ වෙන්නේ නැහැ කියන එක. ඒ වගේ ඉතින් ඒ වෙලාවේදී අර පුංචි ලදරු සාමණේර හාමුදුරුව බැඳලා අවසර අරගෙන අනේ ස්වාමීනි ඔබ වහන්සේ මට මේ ධර්ම දේශනා කරපු මගේ ගුරුදේවන් වහන්සේ මොකද කරන්නේ? මං කියන දේ අහනවද? එහෙමනම් අර වතුර වලට වතුර වලට ගිහිල්ලා එන්ට කියලා කිව්වා. ඉතින් වතුර වලට මඩ වතුර වලක් තිබුණා මඩ බඩේ වඩින්ට කියලා කිව්වා උන්වහන්සේ බැස්සා බැස්සා ඉදිරියට සීරු නොතෙමෙන තෙමෙන නොතෙමෙන තරමට යන්ට කිව්වා ආපසු එන්ට කිව්වා ආ එහෙනම් මං කමටහන් දෙන්නම් කියලා ආයතන පිළිබඳව කමටහනක් දුන්නා උන්වහන්සේට වහා මහා ආස්මතු උන්වහන්සේ දැන් ඇති කියලා එතන වාඩි වුණා විනාඩි කිහිපෙන් උන්වහන්සේ සීකොළු කෙලිසුන් නැසන රහත් භාවයටපත් වුණා ඒ වගේ ඉන්නවා Tamanට ගුරුවරයෙක් නැතුව ඒ අවසාන ඒ ටික කරගන්න බෑ කොච්චර ධර්ම ඉගෙන ගත්තත්. ඒ වගේම ලංකාවේ හිටපු එක්තරා මහා උගත් ධර්මදර ත්‍රිපිටක ධාරි භික්ෂු ස්වාමීන් වහන්සේ නමක් තමයි මහසීව හාමුදුරුවෝ. මහසීව හාමුදුරුවන්ගේ ගෝලියෝ රහතන් වහන්සේලා. ඒ ගෝලියෝ රහතන් වහන්සේලා 500ක් ගෝලියෝ. මුන්නහන්සේ හැම වෙලාවෙම ධර්මයේ උගන්වන එක තමයි කරන්නේ. ධර්මයේ ගන්නනවා අර මේ කිසිම වෙලාවක් උන්වහන්සේට නෑ තමාට කිසිම විවේකයක් නෑ තමන්ට හැම වෙලාවෙම ගෝලමාලය ඇවිල්ලා තමන්ගෙන් ප්‍රශ්න අහලා නොයෙකුත් විදිහේ අමාරුතෙන් ගැටලුතෙන් निराකරණය කරගෙන යන්න හැම අවස්ථාවෙදී වෙනවා මේක දැක්කා ගෝලෙක් රහතන් වහන්සේ නමක් දැකලා මගේ ගුරුනාන්ද අනේ අපරාධේ උන්වහන්සේ අනතුරේ වැටෙනවා නේද උන්වහන්සේ අතරමං වෙනවා නේද කියලා බොහොම කරුණාවෙන් ඇවිල්ලා මුන්නහන්සේ ළඟට ඇවිල්ලා වැඳ නමස්කාර කළ ස්වාමීනි මම මේ වුමනාවකට පැමුණුනේ ඒ ඕනෑ එකක් නෙමෙයි මුන්නහන්සේ නිසිමකට යොමු කරන්නට යාවේ ගෝලරත්නේ ගෝලරත්නේ ඇවිල්ලා වැඳ නමස්කාර කළා ස්වාමීනි මට පංච ප්‍රශ්න ටිකක් තුනක් දැනගන්න තියෙනවා මට මේ මේක කියලා දෙන්න මට දැන් පුළුවන් කමක් නැහැ. අහවල් වෙලාවට පුළුවන්ද? ඒත් පුළුවන් කමක් නැහැ. එහෙමනම් අහවල් වෙලාවට පුළුවන්ද? අහවල් වෙලාවට පුළුවන් කොහොමදවත් බැ. එහෙම නැත්නම් සිවුරු පොරවන තැන පාත්‍රා සිවුරු පොරවගෙන මං පින්ඩපාත යන තැන පුළුවන්ද? ඒත් පුළුවන් කමක් නැහැ කියලා කියපුවට පස්සේ මේ ගෝල හාමුදුරුවෝ මොකද කිව්වේ? අනේ ස්වාමීනි ඔබ වහන්සේට අපවත් වෙන්නත් වෙලාවක් නැති නේද කියලා එතෙන්දී උන්වහන්සේ බලා සිටින්ම අභිඥා පාදක ධ්‍යානට සමවැදෙලා උන්වහන්සේ බලා සිටින්ම අහසින් වැඩියා එතකොට තේරුම් ගත්තා මට මේ ගෝලනම ඇවිල්ලා තියෙන්නේ මට මේ පාඩම උගන්වන්නටයි ඇවිත් තිබෙන්නේ. මේක මේ ප්‍රශ්න අහගන්න නෙමෙයි ඇවිත් තියෙන්නේ මේ ගෝලනම මට පාඩමක් උගන්වන්නට ඇවිල්ලා තියෙන්නේ කියලා උන්වහන්සේ එදාම තීරණය කළා තුන්සිරු පාත්‍රය අරගෙන දවස් 7යි තියෙන්නේ වස් සමාදන් වෙන්න. වස් සමාදන් කොට දවස් 7යි තියෙන්නේ දැන් මේ සිවුරු පාත්‍ර හදාගෙන ඔක්කොම අනිත් අයට කියලා ගෝලීන්ට කියලා වැඩ හිටියාට කියලා දන්නවලා වනාන්තරයට ගියා ආරණ්‍යයකට ගියා භාවනා කරන්න දවස් 7කින් බස් සමාදන් වෙන්න එන්නම් කියලා හිතාගෙන. එතකොට මහා ත්‍රිපිටක ධාරී අටුවා ටීක සෑම දෙයක්ම පරිණත දැනුමකින් යුක්තව මේ ස්වාමීන් වහන්සේ හත් දවසකින් රාහත් වෙන්න පුළුවන් බව ආත්ම විශ්වාසයකුත් තිබුණාට මොකද ඇත්ත වශයෙන්ම වස් සමාදන් වෙන්න බැරි වුණා එන්න බැරි වුණා ඊළඟට වස් සමාදන් වුණා කැලේදී වස් තුන් මාසෙම භාවනා කළා තමන් අදිෂ්ඨාන කළා ඉරියව් තුනකින් වැඩෙන්න. ඉරියව් තුනකින් නිදා ගන්න ඉරියව් නැතුව හිටගෙන සිටීම වාඩි වෙලා සිටීම සක්මන් කිරීම පමණයි. උන්වහන්සේ අන්න එහෙම භාවනා කරනවා අනිත් පාර පාදෝව පාදෝවණේ කරන්නට පතුල් හොදන්න නැතුව භාවනා කරනවා. ඔහොම ඔහොම භාවනා කරලා අවුරුද්දයි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි ගිහිල්ලා අවුරුදු 29ක් පිරීලා 30 වෙන්නේ හෙටට කියලා. අවුරුදු 30ක් සම්පූර්ණ වෙන්නේ හෙටට කියලා මුණාංශේ සක්මනට වෙලා භාවනා කර කර ඉන්නකොට උන්වහන්සේට අඬුණා. උන්වහන්සේට ඇඬුණා අනේ මට පින නැද්ද? මගේ පාරමී නැද්ද? මට මගේ මට නියම ධර්මය අවබෝධ නැද්ද? මොකද මට මේක වෙලා තියෙන්නේ කියලා හිතනකොටම එක ගහක අඬන්න පටන් ගත්තා. ඒ අඬනකොටම සක්මන් කෙළවරේ ගහක් උඩත් කවුද අඬන්න පටන් ගත්තා. එතෙන්දී බැලුවා කවුද මේ අඬන්නේ? මම මේ මඩනකොට තවත් කෙනෙක් අඬන්නේ කියලා. එතෙන්ට ගිහිල්ලා අහනකොට මොකද ඔබ අඬන්නේ? අනේ මමත් මේ අඬන්නේ මාර්ගඵල දෙකක්වත් ලබා ගන්න පුළුවන් වේවි කියලා මේ මාත් අඬන්නේ කියලා එතෙන්දී එයා මහා එතෙන්දී මහා මොදික පුංචිකමක් ඇති වුණා. එතෙන්දී ලැජ්ජාවටපත් වුණා. එතෙන්දී දැන් නැවත සැරයක් වීර්යය කළා. වීර්ය කරලා එදා රාත්‍රී භාවනා කරලා පහුදා උදේ වෙනකොට සෞකලසුන්නස රහත් වුණා. මේ තමයි මහා සීවහඳුරු. එතකොට මේවා කතා වලින් අපට පේනවා ඇත්ත වශයෙන්ම ඉතින් බුදුරජාණන් වහන්සේ ඔය කමඨහන් අරගෙන ගිහිල්ලා භාවනා කරලා යම් තැනකටපත් වෙනන් පස්සේ එතෙන්ට බුදුරැස් මාලාවක් හරි ඉවනවා. බුදුරස් මාලාවක් හරි ඒවල ඒක එතෙන්දී ඒ ඒ භාවනාව අවසන් වීමට අර ඵලයට බුදුරජාණන් වහන්සේ උපකාරී වෙනවා මඟපල්ල ලබන කෙනෙකුට ඒකට උපකාරී වෙනවා අනුරුද්ධ මහරහතන් වහන්සේ භාවනා කරලා ඒ සැකයක් ඇතුළේ ඉන්නකොට මේ ආලෝක සංඥාවක් ඇති වෙලා එතන සැකයක් ඇතුළේ ඉන්න අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ වැඩම කරලා ඒ සැකේ දුරු කරන්නට තමන් වහන්සේ කමට හඳුනා ඒ වගේ අපට ඇත්ත වශයෙන්ම බුදුරජාණන් වහන්සේ සහ සමාන කර්මස්ථානාචාර්යන් වහන්සේලා මේ කාලේ නැති නැති වෙන්න පුළුවන් ඒක සත්‍ය කාරණයක්. රහතන් වහන්සේලා අපි දන්නේ ඉන්නවද කියන්න නැතුවද කියන්න දන්නේ නැහැ. රහතන් වහන්සේලා ලෝකේ ප්‍රසිද්ධියට එන්නේ උන්වහන්සේලා අප්‍රසිද්ධිය තමයි ඉන්නේ. උන්වහන්සේලා ඉරියව්වෙම හොයන්නට බෑ. උන්වහන්සේලාගේ සංසුන් ඉරියව්වෙන් එකින් මෙකින් හොයන්න බෑ. එහෙම නෙවෙයි රහස්කම කියලා කියන්නේ. ඒ වාගේ කෙලෙස් වාසනා තියෙන ඕලාරික ඔය වෙලාවේ කීරියෝවලින් ඉන්නත් පුළුවන් රාතන් වහන්සේලා අපිට කිසිම අවස්ථාවකදී රාතන් වහන්සේ නමක් හඳුන ගන්නට බෑ. කොහොම නමුත් භාවනා අධ්‍යක්ීම් ලබන බොහෝ කාලයක් භාවනා කරලා තියෙන යම්සි කෙනෙකුගෙන් අදහස් එන නැත්තම් උපදෙස් ලබා ගන්නවා නම් ඒක ඉතා වටිනවා. ඉතින් අපිට ඉතින් සංසාරේ පුරුදු කරලා තියෙනවා නම් ඇත්ත වශයෙන්ම එදා උපතිස්ස කියන තරුණයා අර අග්‍ර ශ්‍රාවක සරියුත් මහ මුගලන් ඒ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලාගේ ඒ උපතිස්ස කියන ඒ පරිබ්‍රාජකයා එදා අර ගාථා පද දෙකෙන් පද සිව්පද ගාථාවෙන් පළවෙනි පද දෙක කියනකොටම අන්න දෙවෙනි පද දෙක කිව්වේ හාමුදුරුත් එක්කම ස්වාමීන් වහන්සේත් එක්කම මෙයා කිව්වේ සෝවාන් ඵලය ලබාගෙන. ඒබඳු උග්ගටිතඥ පුද්ගලයෝ, විපචිතාන්ත පුද්ගලයෝ, ඒ වගේම නියී පුද්ගලයෝ, ඒ වගේම පදපරම් පුජ්‍යලෝ තමයි ගොඩාක් අද ඉන්නේ. නිය පුජ්‍යලෝ ඉන්න පුළුවන්. නිය පුජ්‍යලෝ ඇත්ත වශයෙන්ම මරෙන්ට ටික ස්වල්ප වෙලාවකට මෙහා පැත්තේ හරි ඒ සෝවන් ආදී මාර්ගඵල ලබන්න පුළුවන් නිය පුජ්‍යලෝ. හැබැයි ඒවට තියෙන කල්යාණ මිත්‍ර සම්පatti තියෙන්න ඕන, සංසේවන තියෙන්න ඕන. ඒවා අද කාලේ ඇත්ත වශයෙන්ම දුර්ලභ නැහැ. කල්යාණ මිත්‍ර සම්පත් අද තිබෙනවා. දැන් මේ කල්යාණ මිත්‍ර සංගමය ගැන බලනකොට බොහෝ දෙනෙක් ඊ타මත්ම ලැබිව භාවනා පිළිබඳව ධර්මයේ පිළිබඳව ඊ타ම ලැබිව බොහොම කතා කරන එකෙන් අපිට පේනවා භාවනා පිළිබඳ මොනතරම් උද්‍යෝගයක් මොනතරම් ප්‍රබෝධයක් තියෙනවද කියන එක ඇත්තවසින් මෙන්න මේ පරිසරයේ ඊ타ම වටිනවා කෙනෙකුට භාවනා කරන්නට භාවනා උපදෙස් ලබා ගන්නට භාවනාවට මහත් මේ ධෛර්යයක් ඒ වගේ මහත් වීරියක් ඇති වෙන අදහස් මේ අපි මේ මහත්තරුන්ගෙන් මේ පින්වත් කල්යාණ මිත්‍ර සංගමෙන් අපට අහන්න ලැබෙන අපි මහත්යාගෙන් ඉතින් ඒ නිසා අපි සියලු දෙනාම කල්පනා කරන්න ඕන ධර්ම ඉගෙනගෙන මේ මේ දන්න කාරණා ටික අපි භාවනා කරනවා යම්කිසි ගැටලුවක් ආපු ගමන් ඒ ගැටලුවේදී යම්සි කෙනෙකුන් අහලා දැනගන්න වෙනවා නැත්තම් ගැටලුව පසු කරගෙන ගැටලුව විසඳාගෙන විසඳාගෙන යන්න පුළුවන් ශක්තියක් සමහර වෙලාවට තියෙන්න පුළුවන් සංසාරේ පුරුදු කරලා තියෙන නිසා ඒ වගේ අද භාවනා දියුණු කරගෙන ඉන්න අය ඉන්නත් පුළුවන් ඒ අය බෙර ගහන්නේ නැහැ අපි මෙහෙමයි අපි මෙහෙම දියුණු වෙන්නේ අපි ළඟට එන්න භාවනා කමටහන් ගන්නට කියලා බෙර ගහන්නේ නැහැ නිස්සද්දව ඔය බොහොම අප්‍රසිද්ධියේ එහෙම තමයි ඉන්නේ මේ වගේ භාවනා දියුණු කරගත්තා. එහෙමයි ඉතින් ඒ නිසා අපිට කියන්න බෑ අද භාවනා දියුණු කරගත්තායි ඉන්නවද නැද්ද කියන එක අපිට කියන්න බෑ. ඉන්න පුළුවන් නැති වෙන්නත් පුළුවන්. ඉතින් ඒ ඒ පරිසරයේ අනුව ඒ අයගේ පුණ්‍ය ශක්තිය අනුව තම තමන් විසින් ඒ භාවනා දියුණු කරගෙන ඉන්න පුළුවන් අපටත් බැරි වෙන එකක් නෑ අපි වීර්ය කරන්න ඕන උත්සාහවත් වෙන්න ඕන එතකොට කරන දේ මේ ජීවිතේදී නොලැබුණත් ඒක කවදාකවත් වරදින්නේ නැහැ ඒක කවදා හරි එතනින් එහාට යන්න ඊටාම පහසු වෙනවා. අතරමඟකට අපිට යන්න පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා අපි මේක උනන්දු ඇති කරගෙන මේක කඩා කප්පල් කරගන්න නැතුව දිගට යන භාවනාව අපි යන්නට ඕන. ධර්මඥානය අවශ්‍යයි. ධර්ම සාකච්ඡාව අවශ්‍යයි. ඒවා මම අර මුලින් කිව්වා වගේ ඒක නැතුව බෑ. ඒ බෞද්ධතාවයේ තියෙන ඒවා සීක ධර්ම. සීක ධර්ම අතර ධර්මය ඉගෙන ගන්න ඕන අපි ධර්මය වගේ දේවල් අපි ඉගෙන ගන්න ඕන ඒවා එපා කියනවා නෙවෙයි ඒවා ඉගෙනගෙන ඒවා මේකට සම්බන්ධ කරන්න ඕනේ ඉතින් එහෙම සමහර බොහොම පින් ගෞරවණ ස්වාමීන් වහන්සේ අපිට සඳීම පැහැදිලි කළ දුන්නා කල්යම් මිත්‍රයෙ එහෙම නැත්නම් ගුරුවරයෙක් ගුරුවරයෙක්ගේ මේ උපකාරය තියෙනවා නම් බොහොම වටිනවා බොහොම හොඳයි කියන කාරණාව ඒ වගේම නිසි ගුරුවරයෙක් තෝරා ගැනීම තමන්ට බුද්ධියෙන් කරන්න ඕන බවත් විශේෂයෙන්ම අද කාලේ නොයෙකුත් මරදාරින් නොයෙකුත් විදිහට තම තමන් ගුරුවරුන් හැටියට ඉදිරිපත් වෙමින් විකෘත විචාකාරයට ධර්මයේ සහ භාවනා මාර්ගය පැහැදිලි කර දෙමින් ඉන්න විවේක තමන් ප්‍රවේශම් වෙන්න ඕනේ. එතෙන්දී ධර්මයේ ප්‍රකාශ ධර්මයේ පොත්පත්වල ලියවිලා තියෙනවා, සූත්‍ර පිටකේ තියෙනවා. ඒවා බලලා ඒවා ඉස්සරහා තියාගෙන ඒකට ගැළපෙන ධර්මයක් දේශනා කරන තමන් විශ්වාස කරන භාවනා කරන ස්වාමීන් වහන්සේ කෙනෙක් ගුරුවරයෙක් ඉදිරියට තියාගෙන ඉන්න වැදගත් බවයි අපිට සංස්කෘත වශයෙන් මේ උන්වහන්සේ පැහැදිලි කර දුන්නා කියලා හිතෙන්නේ. හොඳයි මම දැන් කැමති ගෞරවයෙන් ජයන්ත මහත්මයා බොහොම නිශ්ශබ්දව ඔබ තියාගෙන හිටියා. ජයන්ත මහත්මයාට යොමු වෙන්න ජයන්ත මහත්මයා ඔබතුමාට මම යොමු වෙනවා. කියලා සම්මත. ඔව් පෙරවන් සංස්කෘතික ස්වාමීන් වහන්සේ මම හිතනවා ඔබ වහන්සේ අපිට බොහෝ කරුණු අපිට පහදලා දුන්නා අපේ ප්‍රශ්නවලට උත්තර සැපෙවුවා. ඉතින් අද විශේෂයෙන්ම අපි කායානුපස්සනාව ගැන තමයි මුලින්ම සාකච්ඡා කළේ. ඊට පස්සේ කායානුපස්සනාවට යෝග්‍ය වෙන. එහෙමත් නැත්නම් අපිට සප්පාය කරුණු මොනවද කියන කයතදී තමයි අපි අසුභ භාවනාවත් ඒ වගේම මරණ සතිය වගේ දේවල් එනත ආහාරයේ පටික්කුලතාවය ගැන බලන එකෙන් එහෙම නැත්නම් ආහාරයේ මාත්‍රඥතාවය සමන දැන ආහාර ගැනීම වෙන දේවල් කොයිතරම් දුරට ප්‍රයෝගී වෙනවද කියන එක අපි ගැන අපි කතා කළා. ඒ වගේම බොහෝ කල්යනා මිත්‍ර මිත්‍රයන් අපිට ඒ පිළිබඳ අදහස් දක්වා ඒකේ තියෙන වාසී ඒ කියන්නේ අර සුබද්ද මහත්මිය කිව්ව විකාල භෝජනයෙන් වැළකී සිටීම කියන එක කොච්චර අගය කළ යුතු දෙයක්ද කියලා. මොකද විකාල භෝජනය කියන්නේ කාලය කාලයක් තියෙන භෝජනයක ඒකෙනින් අමතර පහු පස්සේ ගන්න ඒවා විකාල භෝජන හැටියටයි වැටෙන්නේ. ඒ පසුව ගන්න ඒවා ඒ කියන්නේ ඉර හැරුණාට පස්සේ පසුවදා පාන්දර වෙනකන් ඉර නැගෙනකන් වෙලා විකාලයේ බව අපි දන්නවා. ඒ විකාලයේ තුලදී අටසිල් ගත්ත දවසේ මේ විකාලය තුලදී විකාල භෝජනයෙන් වැළකීලා ඉන්න එක බොහොම සුවදායකයි සබාව මන භාවනා කරගන්න පහසු වෙන සත්‍යයක් ගැන කිව්වා. ඒ වගේ ඒවා අපිට හරිම ධෛර්යමත් වෙන කරුණ හැමෝටම ඒ වගේම දිලුක් මහත්මයාත් අදහස් දක්වුවා. ඉතින් ඇත්තටම අපි නැවත වරන් මුලින්ම අපි කතා කරේ කයට සිත පිටුවා ගැනීමයි. ඒකට හේතුව තමයි Tamange සිත වෙනත් දේවල් වලට යනකොට තමයි අපිට ඇත්තටම සියලු මේ ලෝකයේ තියෙන හැම දෙයක් ගැනම අපිට අභිරතියක් එහෙමත් නැත්නම් කැමැත්තක් ඇල්මක් ඇති වෙන්නේ මොකද ඒ දේවල් සුබ හැටියට ගන්න නිසා. ඉතින් ඒ සුබ හැටියට ගත්ත කියන්නේ එක දෙයක් සුබයි කියලා ගත්තොත් ඒකේ නවතින්නේ නැහැ. දැන් අපි උදාහරණයක් හැටියට කවුරු හරි බැලුවොත් අන්තර්ජාලයට ගිහිල්ලා YouTube එකේ මොකක් හරි විනෝදේ වලවන එහෙම නැත්නම් හිත සනසන මොකක් හරි දෙයක් බැලුවොත් නාට්‍යක කොටසක් හරි මොනවා හරි බැලුවොත් එතනින් නවතින්න හිතෙන්නේ නැහැ. ඊට පස්සේ ඒ ඒ අනුව මේ මගේ අත්දැකීමෙන් මම මේ කියන්නේ තව දෙයකට යන්න අපේ හිත කියනවා. මොකද අපිට කැමති ඒ සුඛය ලබන්න. ඒ ඒක හොඳයි කියලා ඒ විනෝදයක් ගෙන දෙනවා. කියලා ඒක ලබන්න නිතර නිතර වෙලම් පෙළඳීම පෙළඹීමකටපත් වෙනවා. ඉතින් ඒ ඒකේ තියෙන එක දෙයකට නොයා ඉන්න ගතිය. ඇයි නොයා ඉන්න හේතුව වෙන්නේ මේක අපේ භාවනාවට එමත් නැත්නම් අපි කය පිළිබඳව සිත පවත්වා ගන්න නැත්නම් මානසිකාරී යෝනිසෝ මානසිකාරයේ යෙදෙන්න තියෙන බාධාවල් තමයි ඔය කාම අරමුණ වලට සිත යාම. කියන්නේ ඒක දර්ශනයක් වෙන්න පුළුවන්, සද්දයක් වෙන්න පුළුවන්, ගඳක් සුවඳක් රසක් වෙන්න පුළුවන්. ඒවට හිත යනවා කියන්නේම අපි සාමූහිකවත් එහෙම නැත්නම් පෞද්ගලිකවත් යම් කිසි මාර්ග ඔස්සේ යනවා නයි කියලා අපි ධර්ම මාර්ගයේ වැඩිම බාන භාවනා කරන කෙනෙකුට ඒක මේ සප්පාය කාරණයක් වෙන්නේ නැහැ යන එක. ඉතින් ඒ නිසා තමයි මම හිතන්නේ දරුවත් මහත්මයාත් කෙටියෙන් සඳහන් කරා සබ්බලෝකීය අනිරත සංඥාව. ඒ කියන්නේ මේ ලෝකයේ තියෙන සුභයි සුඛයි කියලා අභිරතිය ඇති කරන තියෙන සංඥා වලින් අයින් වෙන එක. අනිරතය අනිරත සංඥාවක් ඇති කරගන්න. ඒ කියන්නේ අපිට පුළුවන්කම තියෙද්දි බැරිකම නිසා නෙවෙයි දැන් පුළුවන්කම තියෙද්දි අපි ඒ දේවල් නොකර ඉන්නවා කියන්නේ අපේ සිතේ සංයමයක් ඇති වෙනවා. ඒ දේවල් නොයා ඉන්න එකේ අනවජ්‍ය සුඛයක් එහෙම නැත්නම් ඒවට නොයා ඉන්න එකකින් අපිට ඇති වෙනවා මනසේ සැහැල්ලු ගතියක්. මොකද අපි වක් වෙලාවට දැන් උදාහරණයක් ඇටියට ක්‍රීඩා තරගයක් බැලුවා. අපි ඒකෙන්දී එක පැත්තක් ගන්නවා. ඒ පැත්ත දිනුවොත් අපි උද්දාමයටපත් වෙලා ඊළඟ තරගය බලන්නත් යනවා. ඒක පෙරදුනොත් ඉච්චර වෙලාවක් නාස්ති කරලා පෙරදුනා කියන අසහන මානසිකත්වයෙන් තමයි එතනින් එන්නේ. ඒවා ගැන කල්පනා කරනකොට තේරෙනවා ඒක බලලා ඇති වැඩක් නෑ. ඒක බැලුවත් වෙන්නේ හානියක් නොබලුවත් මේ බලලා වෙන්නේ හානියක් නොබලුවොත් අපිට ඒ ජර්තයන් එහෙම නැත්නම් ඒ දැවිලි තැවිලි නැහැ කියන තත්ත්වයටපත් වෙනවා. ඒ වගේම තමයි වෙනත් දර්ශන, ශබ්ද ඒවත් ඒ විදිහට බලන එක මම හිතනවා අපි හැමෝටම වටිනවා කියලා. ඉතින් මම කිය වැඩිපුර කතා කරපු ඉන්න මම හෝ යොමු වෙනන්දවත් මහත්මයා ඔබතුමාට පෙරවන් සරණයි. සේරවන් සන්නයි ජයන්තමාත්මයා බොහොම පිං. ඔව්. එතකොට දැන් එහෙනම් අද මේ අපිට මේ සාකච්ඡාවේ මතුවෙන කාරණා වලින් පැහැදිලිවම තේින්නේ අපි දැන් ජයන්තමාත්මයා මතක් කරලා දැන් ඉස්සෙල් නාට්‍ය නාට්‍ය බලන වගේ දෙයක් වුණා. මට ඒ කියනකොට හිතුනේ මේ ඔබතුමා කිව්වාගේ අපි කවුරුත් කරන දේවල් කරයිද ඒක දැන් මහත් ලෙඩක් මහත් ලෙඩ දුකක් මැද නම් ඉන්නේ. මොකද මගේ ජීවිත අපි ඉතින් එකයි ජීවිතවල වගේ අවස්ථාවක් නැති වෙනවා සමහර දවස්වලට එහෙම තියෙනවානේ. එහෙම වෙලාවක Tamanට පේනවා නම් Tamanට මේ මරණය පෙනෙපෙන ඉන්නවා කියලා අද ටෙලිනාට්‍යයක් බල බල ඉඳීද? එහෙමත් ඉන්නේ සමහර අය කියයි මේ තියෙනවා එහෙම අයට නමුත් අපි ඒ මට්ටම පැනලානේ ඉන්නේ. ධර්ම අවබෝධයෙන් හින්දා මම කියන්නේ. ධර්මයේ අවබෝධ කියන්නේ ධර්මයේ දන්න නිසා යම් සීමට්ටමට ඉන්න අපි හිතන්නේ නෑ මේ తాවකාලිකව මේ හෙට මැරෙන්න තියෙන බව දැනගෙනත් අදත් මේ මැරෙන්න ඉස්සෙල්ලා පොඩ්ඩක් ඉතජු විනෝදයෙන් ඉන්න එක වටිනවා කියලා ටෙලිනාට්‍ය බලන කච්චි නෙවෙයි අපි. එහෙමනම් එහෙම ඉඳීද අපි එහෙම ඉන්නේ නැහැ. එහෙනම් අපිට ඒ පණිවිඩය ගන්න පුළුවන් නම් අපේ ජීවිතේ අද වෙන්න පුළුවන්. හෙට වෙන්න පුළුවන්. ඒ ආකාරයට අපි දන්නවා තථාගත ධර්මයෙන් නම් මරණ සතිය වඩන්න කියලා තියෙන ඊගා උස්ම ගන්නකම් කියලා. නමුත් ඒ ඇත්තටම ඒවා මේ පොතේ තියෙන ධර්මයන් හැටියට සලකන්න එක නැතුව ඔතන මෙතන කල්‍යාණ මිත්‍රන් වයස් සහ ලෙඩ දුක්පත් අපි දන්නේ අපිට නමුත් අපිට අත්දැකෙනවා පේනවා මේක මේ අදෙන්න පුළුවන් මරණය අදෙන්න පුළුවන් එහෙමනම් මේ ප්‍රමාද වෙන්න නම් බෑ ඒ සඳහා කරන තමයි අපි මේ ක්‍රියාත්මක වෙන්නේ යන්නේ මොකද මෙච්චර කල්‍යාණ මිත්‍ර ඇසුරක් තිබෙදී මම දැන් මම කියනනම් සුදුම වාසනාවක් ජීවිතයක් වුණා මොකද මේ ඇහැටවත් දැකලා නැහැ ඒ වුණාට කල්යාණ මිත්‍රත්වයෙන් ආශ්‍රය කරන පිරිස විශාල පිරිසක් ඕන වෙලාවක මේ උපදේශයක් ගන්න පුළුවන් ස්වාමීන් වහන්සේලා. එමට ඉන්නවා මගේ ලෝකේ. එහෙමත් තියෙද්දි තාම මොලෙත් වැඩ කරද්දි කනත් ඇහෙද්දි ඇස් දෙකක් පෙනෙද්දි මේ ප්‍රතිඵලේ ගන්නෙ නැත්නම් මම මම තරම් මොඩෙක් ඉන්නවද? මේ වෙලාවේ ටෙලිනාට්‍යයක් බලලා මැච් එකක් බලලා ඉන්දිදි හිටුවද හිටුවේ මැරලා යනවා නම් අනිද්ද මැරලා නම් නැත්නම් ලබන අවුද්දට මැරනවා නම් වන්තර මොඩේක් ඉන්නද? එහෙනම් මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න උපකාර වෙන ධර්මතාව තමයි අද මේ අපි කතා කරන්නේ අද නෙමෙයි මේ දින කීපෙම මේ මාස කීපෙම මේ වසරෙන් විශේෂයෙන් පටන් අරගෙන කරගෙන යන්නේ ඒකයි හැමදාම තුලම. ඒ නිසා මේ අපිත් සමග එකතු වෙන්න කියලා ඉතාම ගෞරවයෙන් ආරාධනා කරනවා. අපි හෙටත් සාකච්ඡාවක් පවත්වනවා. ලංකාවේ ළමින් දෙකමාරට ඔස්ට්‍රේලියාව වෙලාවෙන් රාත්‍රී 8ට ඔබ ඉන්න රටකින් සම්බන්ධ වෙන්න අපි අපිම උනන්දු කරගන්න මාතෘකාවක් ගැන කතා කරන්නේ මෙතනින් එහාට කතා කරන්න තියෙන මාතෘකාවයි අපි හෙටට කතා කරන්නේ මාතෘකාවක් මාතෘකාව ගොඩක් ඇති හෙට දවසේදී සඳුදා දිනේදී අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපි මේ වගේම අපි මාතෘකාවක් විශේෂයෙන්ම ආශ්‍රව සම්බන්ධ කරගෙන කොහොමද මේ ආශ්‍රව ධර්මයන් අපිට මේ සංසාර ගමන නිමා කරගන්න කරන ප්‍රයත්නයේදී බාධා වෙන්නේ ඒ සඳහා කිසියම් ප්‍රතිපදාවක් පතකදන් වාසේ කියලා දෙලා තිනවද කියන කාරණාවට අපි හිත දවසේ අවධානය යොමු කරනවා ඒ අවධානය යොමු කරන්නේ අපි මේට පෙර මේට පෙර ඕතිපිය සූත්‍ර ගොඩක් කතා කරලා තිනවා ඒ සූත්‍ර වලින් තොරතුරු අපි ප්‍රයෝජනට අරගෙන ඇඟතුරට දාගන්න තමන් කරපු භාවනාවලට දාගෙන භාවනාවලදී මගේ ආශ්‍රව මතුනාද ඒ මතුවෙච්ච වෙලාවේදී ආශ්‍රමය යටපත් කරගත්තේ කොහොමද කියන ඒ මට්ටමට බහැලා කතා කරන්න භාවනා කරන පුද්ගලයෝ හෙට කතා කරන්නයි දැන් අපි සාකච්ඡා තුළින් එකතු වෙන්නේ. ඒ බව මතක් කරනවා. එහෙම මතක් කරලා අපි හෙට දවසේදී මොන ගැන බවත් මතක් කරනවා. නිසා අද විශේෂයෙන් මේ සාකච්ඡා මේලාට අපි නතර කරනවා. තව කල් යන විතර කතා කරන්න යන්නේ නැතුව හේතුව මාසිලන්ති වෙලාව දැන් රාත්‍රී 12ට එන්නේ. පුජ්‍යපාද ලග්න සංකීර්ණ ස්වාමීන් වහන්සේ සම්බන්ධ වෙන්නේ නවසීලන්තේ උන්වහන්සේ වැඩ වාසය කරන්නේ උන්වහන්සේ වැඩ වාසය කරන්නේ වන්තේ ජිනාලංකාර වැඩ වාසය කරන ගම්බරේ භාවනා මධ්‍යස්ථානයේ නවසීලන්තේ ඒ නිසා උන්වහන්සේගේ වෙලාව ගැන කල්පනා කරලා දැන් කල්පනා කරනවා මෙතනින් කිසිම ආරාධ කිසිම කල් වේලාවක් නොදී අපි ගුරුවරයෙක් නැත්නම් සාකච්ඡාවට මූලිකත්වයේ ගන්න ධර්ම දේශකෙක් නැති වෙන අවස්ථාවේදී ඊටමන්ම තත්පර ගානක ආරාධනාවකින් උන්වහන්සේ එකඟ වෙලා උන්වහන්සේ වැඩ සියල්ලම පසෙක තියලා අපත් සමග එකතුනේ අප කෙරේ තියෙන අනුකම්පාවෙන්මයි අපට මේ උන්වහන්සේගේ ඒ අද පැහැදිලි කරපු දිනු ධර්මකාරණා හේතුවෙන් අපේ ගමනට අඩියක් හෝ ඉස්සරහට යන්න උපකාර වුණා නම් ඒ ඒ ඒ උන්වහන්සේට ඒ කුසලෙම හේතු වෙනවා හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා උන්වහන්සේගේ පතන බෝධියකින් උන්වහන්සේට සත්‍ය අවබෝධ කර ගැනීම සඳහා. ඉතින් සියලුම කල්යම් මිත්‍ර වෙනුවෙන් নমස්කාර කරමින් මම නැවතත් පූජ්‍යපාද ලග්ගල සංකීර්ණ ස්වාමීන් අතරගල්ලේ අතරගල් ස්වාමීන් අතරගල්ලේ සංකීර්ණ ස්වාමීන් වහන්සේට මම නැවතත් යොමු වෙනවා අද දවසේදී මේ සාකච්ඡාව නිමා කිරීම සඳහා තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ සියලු දෙනාම බොහෝම කාලේන ධම්ම සාකච්ඡා දැන් මේ මංගල ධර්මයක් කාලේන ධම්ම සාකච්ඡා සුදුසු කාලේ ධර්ම සාකච්ඡාව කළ බොහෝ දිනෙකට ධර්ම කාරණා මේ ඉගෙන ගන්නට භාවනාවට විශේෂයෙන්ම වැදගත්. භාවනාව සීල භාවනා දෙක භාවනාවට ඉතාමත්ම උවමනා කරන සීලයේදී අපි ඉන්ද්‍රිය සංවරය ගැන කතා කරනකොට මේ ඉන්ද්‍රිය සංවරය ඉන්ද්‍රියේසු ගුත්තද්වාරෝ හෝති කියන එක අපිට පළමුවෙම තියෙන්න ඕනේ. ඉතින් ඒකක් ගැන අපි කතා කරන්න ඕන කතා කළ යුතුයි තිබුණා. ඉතින් ඒ ඒකත් අපි ගන්නට ඕන මේ භාවනා ගැන කතා කරනකොට. ඉතින් මේ අද දවසේ ඊටාම වැදගත් කරුණු භාවනාව ඉදිරියට ගෙන යාම සඳහා උපයෝගී වන කරුණු අපේ මහත්තරුන්ගෙන් අපේ මහත්ඥාගෙන් සියලු දෙනාගෙන්ම මේ ලැබුණා. ඉතින් සියලු දෙනාටම ධර්ම දානමය පින අත්පත් වෙනවා. හැම දිනාටම මේ ධර්ම දානමේ කුසලයේ හේතු කොටගෙන සීල සමාධි ප්‍රඥා ගුණ පුරා ගන්නට සද්ධා වීර්ය සති සමාධි ප්‍රඥා ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම බොජ්ජංග ධර්ම සම්පූර්ණ කර ගන්නට හේතු උපනිශ්‍රේ බවට පත් වේවා ඒ වගේම අද අදම නිවන් දැකීමේ චේතනාවෙන් යුක්තව භාවනා කරන භාවනාව දියුණු කර ගන්නටත් මේ කරපු ධර්ම සාකච්ඡාවෙන් දැනිත කුසලානිසංසය හැම දිනාටම හේතු වාසනා වේවා. තමන්ට මේ මඟ පෙන්වපු ගුරුවරුන්ටත් අපගේ ගුරු දේවයන් වහන්සේලාටත් මේ හැම දෙනාගේම ආචාර්යයන් වහන්සේලාට පරිලෝසපත් වූ මෞපිය ගුරුවරයාදී සියලුම ඥාතින්ටත් මේ පින අපත්‍ය වේවා. ඒ හැම දිනාටම සතර දුකින් මිදී උතුම් නිවන සාක්ෂාත් කර ගන්නට ලැබේවා. ලෝකයත් අපවත් ආරක්ෂා කරන්නා වූ සාසන බාහිර සියලු දෙවි දේවතාවුන් විසිනුත් මේ පින අනුමෝදන් වීමෙන් දිව්‍ය සම්පත් වැඩි දියුණු කරගෙන දිව්‍ය සුර සම්පත් වැඩි දියුණු කරගෙන ඒ දෙවියෝ ප්‍රාර්ථනා කරන බෝධියකින් නිවනින් සැනසීම ලබත්වා. කල්යාණ මිත්‍ර සංගමේ සියලු දෙනාටමත් අප හැම දිනාටමත් අද අදම මේ භවයේ මේ බුද්ධ ශාසනය තුළදීම සෞකලසුන් නිසා උතුම් අරහත්යෙන් අමාමා නිවන් සුව අවබෝධ කරන්ට ඒකාන්තයෙන්ම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු තිරුවන් සරණයි තිරුවන් සරණයි තිරුවන් සරණයි ලෙවන්තං ගුණවන්තං පුඤ්ඤකිතං නමමා නමේරා විශේෂ